ජීවිතය නැමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි නූල් පොටක් පමණි. මිනිසා එම දැලට හානියක් කරගතහොත් ඒ තමාටම කරගන්නා වූ උපද්‍රවයකි. සියලුම වෘක්ෂලතාවෝ කපා දැමූ පසු සියලුම ගංගාවන් සිඳී ගිය පසු අන්තිම මාළුවාද අල්ලාගෙන ආහාරයට ගත් පසු මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව. රතුවින්දයානු නායක සියැටල් වර්ෂ 1854 දී ඇමරිකාවට දන්නා යවූ ලිපියකයි ඇමරිකාවට එරෙහිව කරපු කතාවකයි මේ විදිහට සඳහන් වෙන්නේ. අද මාතෘකාවටත් එහා සම්බන්ධයි. 2609 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන දිදුල මාධ්‍ය ජාලයේ ටීවී දිදුල රූපවාහිනී නාලිකාවේ බෞද්ධ වැඩසටහන් අංශය ඔබ වෙත ගෙනෙන උත්තම මුනි පූජා ධර්ම සාකච්ඡාමේ වැඩසටහන අද දවසේ ආරම්භ කරන්නයි අප සූදානම් වන්නේ. අද දවසේදී අපි විශේෂයෙන්ම ස්වභාව ධර්මයේ සමග බුදුන් වදාළ අනුශාසනා මග සහ ස්වභාව ධර්මයේ රැකගැනීමේ වටිනාකම යන මාතෘකාව යටතේ අපේ සාකච්ඡාව මෙහෙවන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම අපගේ ගෞරවනීය පාද නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන වැඩසටහනට සපමිනි මේරිගම බෝතලයේ කිනිතුලාගල ආරණ්‍යසේන ආසනාධිපති රාජකීය පඬිතු ත්‍රිපිටකාචාර්ය පූජපාද අවසරයි තල්ගමේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සාදුනාදයක් නංවා වැඩසටහනට පිළිගනිමු සාදු සාදු සාදු ඒ වගේම අද දවසේදී අපිත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙනවා වරකාපොළ හැලගල ධම්මෝවිතිය අමරාවති සදහම් සෙනසුනෙහි අනුශාසක පූජ්‍යපාද කැලණිය අජිත ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වක පිළිගන්න අපනවා ඒ වගේමයි ගිහි සම්පත්දායකත්වයේ විදියට අද දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මැතිතුමා නම් ගෞරවයෙන් අපි වැඩසටහනට පිළිගනු ලබනවා ආයිපවත් අද දවසේදී අපි වැඩසටහනේ ආරම්භය සංකලන කරන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් යොමු කරමින් ලෝකයේ මේ වන විට ආගම් 4200කට ආසන ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් තියෙන ඉන්දියාවේ. ඉතින් අපේ හාමුදුරුවනේ බෞද්ධ දර්ශනය ස්වභාව ධර්මයේ සහ මානුෂීය ජීවිතය සමග බද්ධ වී ඇති ආකාරය බුද්ධ කාලේ සිට වර්තමානයේ දක්වා පැහැදිලි කරන්නට කිව්වොත් එමන්නේ කොයි ආකාරයේ සමෙදියාවත්ද අපේ ජීවිතයයි බෞද්ධ දර්ශනය අතර තියෙන්නේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ඔක සංක්ෂිප්ත කරලා ගත්තට පස්සේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආස්චාර්ය මිනිස්සෙකු වශයෙන් පහළ වීමට අවශ්‍ය කරන බීජය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සත්‍ය අවබෝධය පිරිනවන පෑම කියලා ගත්තර පස්සේ මේ තෙමගුල ස්වාභාවික පරිසරයත් එක්ක තියෙන අවියෝජනීය සම්බන්ධතාව සක්සුදක්සේ පැහැදිලි. එතකොට මේ අපේ අපිත් ස්වාභාවික පරිසරයේ මේකක තමයි. එහෙම කෙනෙක් නොහිතනවා නම් ඒ නොහිතන එකේ අනිට විපාක තමයි අද මේ ප්‍රස්තුත මේ මාතෘකාව කාලින මාතෘකාවක් විදිහට ගත්තට පස්සේ ඒ ප්‍රතිඵලය තමයි අපේ ඉදිරියේ මේ विद्यमान වෙන්නේ. ඒ නිසා බුද්ධ ආගම එක විශ්ව නීතිය. ඒක කලින් කාලට බුදුරු පහළ වෙලා සොයාගෙන දේශනා කරන යථාර්ථය. ස්වභාව ධර්මයේ න්‍යාය. ඉතින් එහෙම ගත්තාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයටත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සකස් වීම බෝධිසත්ව කාලේ ඉඳලා මේ පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාව ඒ විදිහට බෙදිය නොහැකි වෙන කල නොහැකි සම්බන්ධතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනාවල මේ පරිසරයත් එක්ක තියෙන අත්‍යන්ත සම්බන්ධතාව සුපහැදිලි. දැන් එහෙම ගත්තට පස්සේ බොහෝ සූත්‍ර තියෙනවා වනපත්ත සූත්‍ර කියලා. වනපත්ත සූත්‍ර කියලා කියන්නේ ආරඤ්‍යකාණි සේනාසනානි වනපන්තානි අපනි ഘോഷානි අනාදී වශයෙන් සඳහන් වෙන්නේ මේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා පරිසරයෙන් ලැබෙන ස්වාභාවික පරිසරයෙන් ලැබෙන අනුකූලතාව අනුග්‍රහය කොච්චරද කියන එක තමයි ඒ තුලින් පැහැදිලි වෙන්නේ ඊළඟට මේ වන සංයුක්තය කියලා සංයුත්තය කියලා කියන්නේ කාරණා රාශියක් සූත්‍ර රාශියක් එක්තැන් වෙලා සකස් වෙලා තියෙන ධර්ම පිටුවක්. ඒ දේශනාවල සඳහන් වෙන්නේ මේ වනාන්තරත් එක්කල මේ භික්ෂුවගේ ආධ්‍යාත්මික දියුණුව තුල තිබිච්ච අන්‍යෝන්‍ය සම්බන්ධතාව. ඒ තැන්වල සඳහන් වෙන්නේම අඤ්‍යතර ඒකන් සමයන් අඤ්‍යතරෝ භික්ඛු කෝසලේසු විහෙරති අඤ්‍යතරස්මින් වනසණ්ඩේ එක්තරා වන ලැබක මේ කොසල් දනව්වේ මේ වික්ෂුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා සූත්‍රය එතන තියෙනවා මම බැලුවා 14ක් තියෙනවා. මේ වගේ සූත්‍ර රාශියක් තියෙනවා විනය පිටකේ ගත්තට පස්සේ බොහෝ තියෙනවා විනය පිටකයේ බොහෝ ශික්ෂාපද පැනවීමෙහිලා ස්වභාව ධර්මයට ස්වාභාවික පරිසරයට හානි නොවන විදිහට පිළිපැදිය යුතු ආකාරය බොහොමයි ඉතින් එහෙම ගත්තට පස්සේ මේ බුද්ධ දේශනාවේ තියෙන අනුශාසන බුද්ධ දේශනාවේ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් බුදුරජාණන් වහන්සේගේ ඉඳලම ඒ දක්වපු දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් බෝධියට ගරු කරා කියලා කියනවා ඒ ගරු කරා කියන ඕක තුල ලොකු කාරණා රාශියක් ගැබ්බෙලා තියෙනවා හුදෙක් මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ගස්වැල් වලට පරණය කියලා ගස්වැල වලට පණ තියනවා කියලා කියවේ ජීව සංජිනව භික්කවේ මනුසා රොක්ඛස්මින් අබෞද්ධය ඒ කාරණේ පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ පරිසරය විනාශ නොකළ යුතුයි කියන එක දේශනා කරේ ඊට වඩා පුළුල් පරමාර්ථයක් මොකද එතෙන්ද සංවේදී වෙන්න බැරි කෙනෙකුට ඒක මිනිස්කමේ තියෙන අඩුවක් කියන එක බුදුරජාණන් වහන්සේ දන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් උපදේශයෙන් බෝධිසත්ව කාලේ ඉඳලා මේ ස්වාභාවික පරිසරයත් එක්කලා ගහත් වෙලත් එක්කලා එලත් දොලත් එක්කලා පවත්වාගෙන ආපු අන්‍යෝන්‍ය සම්බන්ධතාව සුපහැදිලි. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනා තුළ පිහිටා කටයුතු කරනවා නම් මෙබඳු විපත් සිද්ධ වෙන්නේ නැත. නමුත් මේ දේශනාවෙන් පිට පැනපු ගමන් මීට වඩා බරපතල ඛේදනීය දේවල් වලට පවා මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒක එකතින්ම සිදු වෙනවා. ඒ නිසා ඒ දේශනාවට අනුකූලව ගත්තට පස්සේ සතාසිව්පාවට පමණක් නෙමෙයි මොකද පරිසරයත් අපත් අතර තියෙන සම්බන්ධතාව හරි හරි පුදුමයි ඒ සම්බන්ධතාව අපට අහිතකර බොහෝ දේ පරිසරයට අවශෝෂණය කරගන්නවා අපට හිතකර වාත රැල්ලේ ඉඳලා පරිසරයෙන් අපට දෙනවා ඉතින් මේක බිඳිය නොහැකි ඒ බිඳින්න යන එකේ අනිට ප්‍රතිඵල තමයි අපේ ඉදිරියේ මේ තියෙන්නේ මේ පාලනය කළ යුතුයි කියන මේ පණිවිඩය අපට දීලා තියෙනවා. අජිත හඳුරන්නේ මේ දැන් ඊළඟට මම ප්‍රශ්නයක් යොමු කරන්න හිතුවා මෙන්න මේ ආකාරයෙන්. දැන් අපි ගොඩක් වෙලාවට බෞද්ධ දර්ශනයේ අපි මල් පූජා කරන්න කියොත් අපි මේ කවිවල කියවෙනවා මේ මල් මෙන් සිත පිරිසිදු වේවා මේ මල් මෙන් කය ගැන වැටහෙවා මේ මල් මුනිදුට පූජා වේවා මේ මල් මෙන් නිවනට යොමු වේවා අපේ හම්සෝ ඒකට මේ බෞද්ධ දර්ශනයේ සම්බුද්ධ දේශනාවේ ගැඹුරු ධර්ම කරුණු ස්වභාව ධර්මයත් එක්ක යා කරලා හා කරලා දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ එතකොට මේ දේවල් මේ උපමා භාවිතයෙන් මිනිසුන්ට දේශනා කරද්දී කොයි ආකාරයෙන්ද මිනිස්සු මේවා අවබෝධ කරගන්නේ කොතරම් පහසු වෙනවද මේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ කරලා බුද්ධ භාෂිතය සඳහන් වෙන එක ගැන පොඩ්ඩක් අපි හඳුනන අපි වචන කීපයක් කතා කරමු පළමු කොටම මූලාස්තන ආරෝධව වැඩම කොට වැඩ සිටින ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත අප කල්යාණ මිත්‍ර පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ අපි ගෞරව ආදරයෙන් নমස්කාර කරනවා ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ වගේම මේ දිනවල මේ පවතින වසංගත තත්ත්වය වෙනුවෙන් Tamanගේ මුළු ජීවිතයේම ඇතැම් විට 24 පැයම කැපවී කටයුතු කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගරු සභාපති විශේෂඥ වෛද්‍ය අප හිතවත් කල්යාණ මිත්‍ර අනුරුද්ධ පාදනීය විශේෂඥ වෛද්‍යතුමනි මුලින්ම බුදුරජාන් වහන්සේගේ ධර්මය ලෝකයට ප්‍රචාරය වෙන්නට කලින් අපි බලන්නට ඕනේ බුදුරජාන් වහන්සේගේ පහළවීම සිද්ධ වුණේ කොහෙද කියලා. ලෝකේ කිසිම ආගමක කිසිම ශාස්ත්‍රවරයෙකුට නැති ලකුණු අපගේ මහා බුදුරජාන් වහන්සේ සතුයි. පින්වත් සහෝදරය බුදුරජාන් වහන්සේගේ සම්බුදු උපත සිද්ධ වුණෙත් ස්වභාවික පරිසරයේ. එහෙමයි. ලුම්බිනියේ සාල වනයේ. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළේ කොහේද? ස්වභාවික පරිසරයේ. උන්වහන්සේ අසිරිමත් සම්බුද්ධත්වයට පත් වුණේ කොහෙද? ස්වභාවික පරිසරයේ. උන්වහන්සේගේ මංගල දම්දෙසුම පවත්වා වදාළේ කොහෙද? ස්වභාවික පරිසරයේ. උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ කොහෙද? ගෘහස්ත නවාතැන්වල නෙමෙයි. කුටිසේනාසනවල නෙමෙයි. ස්වභාවික පරිසරයේම ඇසුරු කරගෙන තමයි උන්වහන්සේ වැඩ වාසය කළේ. උන්වහන්සේ දෙවිනිස් ලෝකයාට සමුදුන්නේ පිරිනිවන් වැඩියේ කොහෙද? ඒත් ස්වභාවික පරිසරයකමනේ. ඒක නිසා ලෝකේ අන් ආගමික නායකයන්ට වඩා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පරිසරයට සමීප වෙලා කටයුතු කළා. පරිසරයේ සමග ඒකාත්මිකව කටයුතු කළා. ඒක නිසා උන්වහන්සේගේ දහම් ක්‍රමයේ තුල පාරිසරික උපමා උපමේයන් මනවින් උන්වහන්සේ භාවිතයට ගත්තා උන්වහන්සේ උපමා උපමේයන් භාවිතයට ගත්තේ හුදෙක් කතන්දරයක් කියලා දෙන අදහසින් නෙමෙයි ඒ තුලින් ධර්මයේ පහසුවෙන් sannivedanaya කරන්නට පුළුවන් නිසා අපි ගත්තොත් උන්වහන්සේගේ අම්බ සූත්‍රය අඹ ගෙඩිය උපමාවට අරගෙන ගැඹුරු බණ කතාවක් කියලා දෙනවා. එහෙමයි. ඒ කියන්නේ උන්වහන්සේ සරල පරිචයකින් පටන් අරගෙන ගැඹුරු විදර්ශනාවක් දක්වා අපිව අරගෙන යනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අඹවල ස්වභාවය. අපි අඹ කියන එක කවුරුත් දන්නවනේ. පොඩි දරුවන් ඉඳලා වැඩිහිටියන් දක්වා අඹ කියන එක නොදන්නා කෙනෙක් නැහැ. උන්වහන්සේ පවසනවා ඇතැම් අඹ ගෙඩි තියෙනවා එළියෙන් කොළ පාටට පේනෙනවා නමුත් එළියෙන් කොළ පාටට පෙනුනට ඇතුලෙන් ඉදිලා ඉදිච්ච අඹ ගෙඩිය ඇතම් අඹ ගෙඩි තියෙනවා එළියෙන් පෙනෙනවා ඉදිලා කියලා ඇත්තටම ගත්තාම ඇතුලෙන් ඉදිලා නැහැ ඇතම් අඹ ගෙඩි තියෙනවා එළියෙන් ඉදිලා කියලා පේන්නෙත් නැහැ කපලා බැලුවට පස්සේ ඇතුළත් රිදිලා නැහැ අමුයි. ඇතැම් අඹ තියෙනවා. මතු පිටිනුත් ඉදිලා කියලා මනවින් පෙනෙනවා. ඇත්තටම ඇතුළත් ඉදිලා. මේක එකිනෙකාගේ අවබෝධය සහ අනවබෝධය අඹ ගෙඩියෙන් පෙන්නනවනේ. කොච්චර පුංචි උපමාවක්ද? කොච්චර ගැඹුරු කතාවක්ද ඒ ඇතුළේ තියෙන්නේ? ඇතැම් අඹ වර්ග තියෙනවා. ඒ කියන්නේ ඇතැම් අය ඉන්නවා ඇත අඹගෙඩි වගේ පුද්ගලයෝ. බාහිරින් හොයන්නට බෑ මේ කෙනාට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා කියලා. බාහිරින් හොයන්නට බෑ. ඇතැම් විට කතාබස් කරන විලාසයෙන්ම ඒකාන්තයෙන් කියන්නත් බෑ. ඇතැම් විට කලබල කතාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඇවතුම් පැවතුම් ගමන බිමනත් කලබල කෙනෙක් කියලා තමයි හිතෙන්නේ. නමුත් විදර්ශනා ප්‍රඥාව උපදවාගෙන තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි මතු පිටින් පේන්නේ කොයි වගේද? එළියෙන් කොළ පාටට පෙනෙන ඇතුලෙන් ඉදිච්ච අඹ ගෙඩිය වගේ. ඇතැම් අඹ වර්ග තියෙනවා. එළියෙන් ඉදිලා ඇතුලෙන් අමුයි. බාහිර ඇවතුම් පැවතුම් වලින් කතා බහ හරිම සංවරයි. ඇතැම් විට ගමන් කරන්න යන්නේ හරීම ලාලිත්‍යෙන් ලීලාවකට යුක්තව අපිට හිතෙනවා ලොකු සිහියක් තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා. හැබැයි ඇතුලේ චතුරාර්ය සත්‍ය දර්ශනය ලබාගෙන නැහැ. සුළු කරුණකදීත් කිපෙනවා. සුළු කරුණකදීත් වෛර බඳිනවා. සුළු කරුණකදීත් ඒක නෑ ඇවිස්සලා පෘථග්ජනයෙකුට සාධාරණ විදියට කටයුතු කරනවා. මතු පිටින් ඉදිලා වගේ පෙනෙන ඇතුලෙන් අමු අඹේ වගේ. ඇතැම් අඹ වර්ග තියෙනවා. එළියෙනුත් අමුවයි අමුයි ඇතුළත් අමුයි. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධිකුත් නැහැ. ඒක මතුපිරින් හොඳටම පේනවා. දැන් සාමාන්‍යයෙන් අපේ සමාජයේ තියෙනනේ සහෝදරයා වචනයක් අමු පුතඥ කියලා. අනේ අමු පුතඥය ගැන තමයි කියන්නේ. ඒ වගේම ඇතැම් අඹ වර්ග තියෙනවා එළියෙනුත් ඉදිලා ඇතුළෙනුත් ඉදිලා. ඒ අය තමයි සැබවින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු උත්තමයෝ. අපි ගත්තොත් සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ඇවතුම් පැවතුනොත් 100%ක් සංවරයි ධාර්මිකයි. රහතුන් පිළිබඳව තියෙනවා සිනිඳු තෙල් දහරාවක් වැగిරෙනවා වගේ කියනවා රහතුන්ගේ ඉරියව් පවත් පැවැත්වීම. හැබැයි සියලු රහතුන්ගේ නෙමෙයි. ඇතැම් රහතුන්ගේ ඇවතුම් පැවතුම් කලබලයට තිබිලා තියෙනවා. අනවබෝධය නිසා නෙමෙයි. සංසාරගත පුරුදු නිසා. නමුත් සාරිපුත් ආදී මහරහතුන් ගත්තට පස්සේ බාහිර ස්වરૂපයක් සංවරයි අභ්‍යන්තරයෙන් අවබෝධයේ හිනිපෙත්තරම තිබ්බා. ඉතින් මේ විදිහට මේ සූත්‍ර ගණනාවක් සූත්‍ර මාලාවක් තියෙනවා හරි අසරිමත්. මොන අපේ අම්මලා දැන් චුල්ලාත්ති පදෝපම සූත්‍රය වුණත් ඒ වගේ උදාහරණයකට ගන්න පුළුවන් අපිට. අපේ හඳුනේ බොහොමත්ම ස්තුතියි වහන්සේට. අපි ඊළඟ ප්‍රශ්නය අපේ වෛද්‍යතුමන්ටයි යොමු කරන්නේ. වෛද්‍යතුමනි දැන් ගීතයක් තියෙනවානේ සඳකඩ පහනේ රෝසිරුවර්ණේ දුටුවමි ඔබේ ප්‍රතිභා ප්‍රභා. ඒ කියන්නේ මේ සිහල කලාකරුවාව වර්ණනා කරන්නේ. මහින්දාගමනයත් එක්ක සූසට කලාවන් ලංකාවට ආගමනයත් එක්ක මේ මනුෂ්‍ය ජීවන තත්ත්වේ නගා සිටවන්න ස්වභාව ධර්මයත් එක්ක බැඳී පැවතුණු සිරිත් විරිත් ගති පැවතුම් මේ වගේමයි සංස්කෘතික වටිනාකම් කලාවන් තාක්ෂණය මේ ස්වභාව ධර්මයත් එක්ක මතුවලා ආපු තාක්ෂණය මේ වගේ දේවල් මනුෂ්‍ය ජීවිතයේ ඒ කාලෙඳම දැන් අද වෙනතුරු අපි අදටත් සීගිර දැක්කම පුදුම වෙන්නේ ඒකයි මේ ස්වභාව ධර්මයත් එක්ක ලැබුණු තාක්ෂණය මනුෂ්‍යයා භාවිත කරේ කොහොමද කියලා. මේ බුදුදහමත් එක්ක සම්බන්ධ වෙලා ආපු දේවල් මේ සියලුම දේවල්. ඔබ ඔබ කොහොමද මේක දකින්නේ මේ තාක්ෂණික දියුණුව, කලාවන්ගේ දියුණුව, අනිකුත් අංශයන්ගේ දියුණුව බුදුදහමත් එක්ක බැඳලා පැවතින මේ කොහොමද කියන එක ඔබ දකින්නේ කොහොමද? මම හිතන්නේ මේක තමයි අපි තීරණ ගත යුතු දේ. අපි අද දවසේ විද්‍යාවෙන් බුද්ධ දර්ශනය විස්තර කරන්න යනවා. මම ඒ කියන විද්‍යාව හදාරපු කෙනෙක්නේ. මම මේ රටේ විතරක් නෙමෙයි විදේශ රටවල ගිහිල්ලා ඔය කියන අද දවසේ තියෙන විද්‍යාව හදාarලා තියෙනවා. දැන් මෙතනදී මේ විද්‍යාව හදාarනකොට මම හිතුවා අපේ රටේ දැන් ස්නායු ක්ෂේත්‍රයමනේ මගේ ක්ෂේත්‍රයේ ළමා ස්නායු. ඒකට ළමයිගේ ස්නායුව මුලින් ඉඳලා වර්ධනය වෙන එකේ ඉඳලා කොයිතරම් දුරකට එය ඒ දරුවාගේ සුබ සිද්ධියට වැඩි හිටියෙක් වෙනකොට යොදවන්න පුළුවන් කියන ස්නායු අංශයේ දියුණුව තමයි මගේ ක්ෂේත්‍රය. මම හිතුවා එක ගානකට ඉගෙන ගන්නකොට බොහෝමයක් කරුණු අපිට අද අවසාන වශයෙන් විස්තර කරන්නට අපහසු වෙනවා. ඒක නිසා අපිට හේතු හොයාගෙන යන්න බැරි වෙනවා. දැන් බුද්ධ දර්ශනයේ තියෙන හේතුඵලවාදයක්. එතකොට අපි මොකද කරන්නේ හේතුව පැහැදිලිවම හොයාගන්න බැරි වෙච්චාම අපි සාක්ෂි මත පදනම් වෙලා ප්‍රතිකාර කරනවා. දැන් මේ ඉංග්‍රීසි වේදකමේ බොහෝ විට තියෙන්නේ evidence based medicine ඒ කියන්නේ සාක්්‍ය මත පදනම් වෙලා. දැන් අපි ගත්තොත් එහෙම දියවැඩියා කියන රෝගය කවුරු හරි ඇහුවොත් එහෙම මගෙන් හැදෙන්නේ කොහොමද කියලා ඇත්ත වශයෙන්ම අපි දන්නවට වඩා අපි දන්නේ දියවැඩියාවේ අහවල් සාක්ෂි ටික තියෙනවා නම් අහවල් ප්‍රතිකාරය කරන්න කියන නිසා දියවැඩියාව හැදෙන්නේ කොහොමද කියලා අපි බොහෝ විට දන්නේ නැහැ. පිළිකාවක් අපි ඇහුවොත් එහෙම කොහොමද හැදෙන්නේ කියලා බොහෝ විට අපි කියන්නේ මේක දන්නේ නැහැ. හැබැයි මේ ප්‍රතිකාරය 180කට 90කට හරියනවා කියලා ඒ වගේ අපි සංඛ්‍යාත්මක දත්තකමයි අපි දෙන්නේ. ඒ කියන්නේ සාක්ෂි මත පදනම් වෙලා හේතුව පැහැදිලි කරගන්න නැතුව. ළමා ස්නායු ක්ෂේත්‍රය ගත්තත් අපි අහුවොත් එහෙම දරුවෙකුට අපස්මාරය තියෙනවා. ඒ දරුවාට නිතරම පිට හැදෙනවා. එතකොට ඔබතුමා මේ රෝගිය හඳුනාගෙන ප්‍රතිකාරය දෙන්නේ කොහොමද කිව්වොත් එහෙම අපි අර කියන සාක්ෂි මත පදනම් වෙලා දත්තානුව ප්‍රතිකාර කරන්නේ. හුඟක් වෙලාවට අපි ඒ රෝගයේ මූලාරම්භය ඇයි කියන එක අපෙන් ඇහුවොත් එම ඒ දරුවගේ අම්මා හරි තාත්තා හරි අපිට කියන්නේ ඒක තාම හොයාගෙන නැහැ හරි අපි හොයාගන්නමින් ඉන්නවා කියන කාරණා. ඒක නිසා අපි අද තියෙන දවසේ විද්‍යාවට අපි හඳුන්වන්නේ අනුමාන ඥානය කියලා. ඒ කියන්නේ යම් කිසි එක සාධකයක වෙනස් වීම තව සාධකයක් නැත්නම් තව ක්‍රියාපටිපාටියක් යෙදීම තුළින් කොයිතරම් දුරකට පාලනය කර හැකිද කියන මට්ටමින් තමයි මේ ප්‍රතිකාරවලට අපි යෙදෙන්නේ. ඒක නිසා තමන්ගේ අනුමාන කරමින් ඥානය පාවිච්චි කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේ බුද්ධ දර්ශනය තුල තියෙන ප්‍රත්‍යක්ෂ ඥානය. ඒ ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක අපේ අය අද විද්‍යාවෙන් විස්තර කරන්න හදපම මේක බොහොම අමාරුයි. ඒක හරියට තේරුම් කරලා දෙනවා නම් රේල්කානේ චන්දවිමල හාමුදුරන්ගේ පොත්වල තියෙන්නේ යම්කිසි කෙනෙකුට කෑමකට සූපසාස්ත්‍රයේ එක එක කුළුබඩු දාලා ඒ රස බලන්න කියලා කිව්වහම කාටවත් තර්කානුකූලව කියන්න බෑ මේ කුළුබඩුව මේ ප්‍රමාණයෙන් දාපුවාම රස දෙගුණයක් වැඩි විය යුතු තුන්ගුණයක් වැඩි විය යුතු සමහර කුළුබඩු ප්‍රමාණය වැඩි කරනකොට සමහර රස අඩු වෙන්නත් පුළුවන් ඒ වගේ තමයි මේ ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ. කියන්නේ අපිට කලින් කියන්න බෑ ඒක කොයි විදිහට ප්‍රතිචාර දක්වයිද කියන එක. ඒක නිසා අද දවසේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි විශේෂයෙන්ම මේ අය අපේ බෞද්ධ දර්ශනය තුළ හුඟක් වෙලා අපි ඒකේ සම්පූර්ණ අරමුණ වෙලා තියෙන ප්‍රඥාව නමුත් මේ අද දවසේ අපේ මේ අධ්‍යාපන ක්‍රමය තුලින් ලබා දෙන්න උත්සාහ කරන්නේ උගත්කම. ඒ උගත්කම කියලා කියන්නේ අර මං ඉස්සලා කිව්ව සාක්ෂි ටික අපිට උගන්වලා කියනවා මේ වගේ සාක්ෂි පදනම් වෙච්ච කෙනෙක් ආවොත් ඒ ප්‍රශ්නෙට පිළිතුර මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට අපි වැඩිපුර තියෙන උගත්කම මිසක් අපේ තත්වය පිළිබඳ විශ්ලේෂණාත්මකව හිතලා මේකේ පසුබිම මොකද්ද මොකද්ද මේකේ මූලය මොකද්ද හේතුව කියාගෙන යන විද්‍යාවක් අපේ ක්ෂේත්‍රේ නෙමෙයි ආර්ථික විද්‍යාව ගත්තත් හුඟක් ක්ෂේත්‍රවල එහෙම 100ට 100ක් පැහැදිලි නැහැ. ඒක නිසා අපි හැම වෙලෙම කටයුතු කරන්නේ සෑහෙන දුරකට අපේ පිළිබඳ දත්ත පිළිබඳ සැඟ වෙලා නැත්නම් ඒ ගැන යටි තලයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ පැහැදිලි වැටහීමක් නැහැ. ඒක නිසා අද දවසේ උගත්තු ටික තේරුම් ගත යුතුයි. අපේ ප්‍රඥාව වැඩි කරගත්තාම තමයි අභියෝග වලට මුහුණ දෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට අන්නේ අභියෝග දැන් අපි ගත්තොත් මේ කොවිඩ් සංගතය කියන අභියෝගය අලුත් අභියෝගයක් නේ. එතකොට අපි ඒකේ ප්‍රඥාව ඉහළම තලයක පිරිස් හිටියනම් මේකට මොන දීම පහසු වෙනවා. එහෙම නැත්නම් අපිට වෙන්නේ වැරදි හෝ හරි හෝ අපි පියවර ගන්න වැරදිච්චහම වැරදි කියලා තේරුම් අරගෙන ඒ විදිහට තමයි වෙන්නේ. පැහැදිලිවම දක්වන්නට බැරි වෙනවා. මෙන්න මෙතනදී තමයි බුද්ධ දර්ශනය ඉතාමත්ම වැදගත් වෙන්නේ. දැන් බුද්ධ දර්ශනය තුලින් අපි මේ අනුමාන ඥාණයෙන් බොහෝ විට වෙන්නේ භෞතික වශයෙන් සිද්ධ වෙන කාරණා පිළිබඳ නිරීක්ෂණයක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් බුද්ධ දර්ශනය තමයි අපිව අරගෙන යන්නේ අපේ මනස. අපේ ප්‍රඥාව තුලින් මනස විග්‍රහ කරන්නට ගෙනියන්නේ. ඒකට මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය කියලා කියන්නේ. මේ දේශනාවේ තියෙන්නේ අපි මනස තමයි අපි හොයාගෙන යන්නේ. මනස හොයාගත්තොත් අපෙන් වෙන ක්‍රියාපටිපාටි ලේසින් හඳුනා ගන්නට පුළුවන්. ඒක අපේ විද්‍යාවද යන්නේ කොහොමද? ඔයිට ප්‍රතිවිරුද්ධ දිශාවේ. මෙතන තමයි බුද්ධ දර්ශනය විතරක් කවදා හරි ඉතුරු වෙනවා කියලා ලෝකෙ හිටපු දාර්ශනිකයෝ කියන්න පදනම් වෙලා තියෙන්නේ මෙතන. ඒක අපිට මේ දක්වා හැම වෙලා තියෙන හොඳම දාර්ශනිකයා බුදුරජාණන් වහන්සේ වෙලා ඒ දර්ශනය ඉගෙන ගන්න අපේ බොහෝමයක් අය නාකි වෙනකන් ඉන්නවා. තරුණ වයසේ බුද්ධ දර්ශනය yaadෙන්නේ නැහැ කියලා තව මම සමහර අයට භාවනා කරන්න ධර්මයේ දේශනා අහන්න කියලා කිව්වහම බොහෝ අය අපි තාම නාකි මත. එතකොට මේ නාකි අයට තියෙන දෙයක් නෙමෙයි බුද්ධ දර්ශනේ ඉපදිච්ච දරුවා තේරුම් ගැනීම ප්‍රඥා වැඩෙන තැන ඉඳලම මරිය පඤ්ඤාති හාමුදුරුවෝ කියන දේශනා කරලා තියෙන පොත්වල සඳහන් පැහැදිලිව කියනවා පළමුව දරුවාට පවින් වැලකීම උගන්වන්න ඊට පස්සේ කුසල් රැස් කිරීම උගන්වන්න ඊට පස්සේ තමයි ශාස්ත්‍රය දෙන්නේ ඒ පිළිවෙත නෙමෙයි අද අපේ ශාස්ත්‍රය දෙන්නේ. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙට කෙලින්ම මම අපස්සට එනවා නම් මේ මහින්දාගමනයත් එක්ක අපිට ලැබුච්ච ආభాෂය කොච්චර වැදගත්ද කියනවනම් දැන් බුද්ධ දර්ශනය තුල අපේ කර ස්වාමීන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරා බුදුහාමුදුරෝ රජ પરම්පරාවක ඉපදිලා ඉපදුනේ ගහක් යට. දුෂ්කර ක්‍රියා කරෙත් ගහක් යට බුදු උනේත් ගහක් යට. මහා පරිනිර්වාණය වෙනකොට උන්වහන්සේට තිබෙන ඉතුරු ශ්‍රාවක සංඛ්‍යාවයි රාජ්‍ය අනුග්‍රහයයි ඔක්කොම අරගෙන පරිනිර්වාණය රෝහලක සිද්ධ කරන්නේ. එම කරේ නෑ ගහක් යට. ඒ අමතරව මෙතනදී පෙන්වන්න කරන අනිත් කාරණය තමයි මේ. උන්වහන්සේ පිරිනිවන් පාලා අපෙන් නික්මීම සිද්ධ වුණාට පස්සෙත් අපිට ඉතුරු කරලා ගිය දේවල් තියෙනවා. ඒ තමයි මේ අනිමිෂ ලෝචන පූජාව. දැන් මේ අනිමිෂ ලෝචන පූජාව හුඟක් අය ඒක නිර්මාණය කරන්නේ මේ කෙලෙහි ගුණ දැක්වීම සඳහා උන්වහන්සේ ගහක් දිහා බලන් ඉතිර කියලා. මෙන්න මෙතනදී තමයි එක්තරා ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් විශේෂයෙන්ම ආරණ්‍ය මහා ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවට අහු වෙන විදිහට මේ අනිමිස ලෝචන පූජාව ගැන විග්‍රහයක් පළ කරන්නේ. උන්වහන්සේ කියනවා උන්වහන්සේ දේශනා කරනවා දැන් අපි අපි දන්නවා බෞද්ධයෙක් කියන්නේ කවුද කියලා අපි ඉස්සෙල්ලා හොයාගන්න අවශ්‍යයි. බෞද්ධයෙක් කියන කෙනත් අපේ උපතින් බෞද්ධ බොහෝ අය දන්නේ නැහැ. අපිට බෞද්ධයෙක් කියන්නේ නිර්වාණ මාර්ගයට අරමුණු තිබ්බ කෙනෙක්. ඒක බොහෝ විට ශ්‍රාවක බෝධියකට හෝ නැත්නම් පසේ බුදු හෝ සම්බුද්ධ ශාසනයකට විවාන බෝධියට ආරමුණු තිබෙනවා. ආරමුණු තිබ්බ කෙනා ඒ ආරමුණ තියනා වගේම සසරක් ගැන විශ්වාස කරන්නේ එක භවයක් ගැන නෙමෙයි. ඒකට සසරෙන් සසර යනවා නම් සසරේ අපි ගමන් කරනවා නම් මේ භවයෙන් අවසන් වෙන්නේ නැත්නම් බෞද්ධ දර්ශනය තුළ ලෞකික ජීවිතයක් වගේම ලෝකෝත්තර ලෝකයක් අපිට තියෙනවා. අනිත් ආගම් වල ගැන මට තියෙන දැනුම අඩුයි. බොහෝ විට භවයකට සීමා වෙන ගතියක් තමයි තියෙන්නේ. අපි ලෞකික ලෝකෝත්තර ඉතර අපේ පරාසය හොඟක් පුළුයි. වෙනාගමන වෛද්‍යතුමනේ ගොඩක් වෙලාට ඉන්න ටිකේ ජොලිකල පල්ල වගේ කතාවක් නේ ගොඩක් වෙලාට තියෙන්නේ. ඒ මැත්තෙන් අපි වෙහාට ගිහින්. එතකොට අපි ලෝකෝත්තර අරමුණක් අපි පිහිටුවා ගන්නවා නිර්වාණය කියලා. අපි සසරේ අපි මේ ගමන් කරනවා මේක සඳහා. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි සසර තුල අපි පාරමිතයි පුරන්නේ. ඒතර පාරමිතා පුරාගෙන යන ගමනක් තියෙන පාරමිතා අපිට 10ක් තියෙනවා. ඒක හරියට තේරුම් කරලා දෙන්න මම හිතාගෙන ඉන්නේ දැන් එකේ පන්ති ළමයෙකුට කෙලින්ම අපස සාමාන්‍ය පෙළ විභාගේ ලියන්න දෙන්නේ නැහැ. ඒකල අවුරුදු 10ක් තිස්සේ ඒක ප්‍රගුණ කරන්න අවශ්‍යයි. විශේෂනොත් හතක් අටක් 10ක් ප්‍රගුණ කරන්න අවශ්‍යයි. ඒ වගේ තමයි පාරමිතත් මේක මම මේ තේරෙන විදිහට පුරන්න අවශ්‍ය. එතකොට බුද්ධ ශාසනයකට බුද්ධියකට අරමුණු තියලා සසරක් විශ්වාස කරලා පාරමී පුරන්න අවශ්‍යයි. දැන් මෙතන තියෙන මේ සංකල්පය කොච්චර වැදගත්ද බලන්න. උන්වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් ගානේ මේ පාරමිතා පුරපු ලොකු පාරමී ධාරාවක් ශක්තියකට උන්වහන්සේ හිමිකම් කියනවා. ඒ පාරමී ශක්තිය මේ අනිමිස ලෝචන පූජාවේදී මේ බෝධියකට ගහකට තමයි මේක පාරමිතා ධාරාව මුදා හරින. ඒ මුදා හරපු ධාරාව ඒ බෝධි ඒ කියන අපේ ඒ වෘක්ෂය හරහා ලෝකේ හැමතැනටම පාරමී ධාරාව ගමන් කරනවා. එතකොට මේ පාරමී ධාරාව අපි බෝධි පූජා තියාගෙන මේ මේ පාරමී ධාරාව අපි ඒක ධාරාවට යනකොට අපිට ඒ ශක්තිය ලැබෙනවා කියන එක. ඒතකොට එය सिद्ध කරලා තියෙන්නේ මේ වෘක්ෂයත් අරමුණු කරගෙන. ඒ වගේම තමයි මම මෙතන ඔබගේ ප්‍රශ්නෙට පැහැදිලිවම එනවා නම් බුද්ධ ශාසනය තුලින් අපිට අර කියන විවිධාකාරයේ තාක්ෂණික දැනුම ලැබුණාට එතනදී වැදගත්ම දේ තමයි බුද්ධ දර්ශනයෙන් අපිට උගන්වන්නේ ජීවන චර්යාව. නැතර වයසට ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා සිල් ගන්න විතරක් තියෙන දෙයක් නෙවෙයි ජීවන. දැන් මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරනකොට එය මගේ ජීවිකාව බුද්ධ දර්ශනයෙන් ලෞකික ලෝකෝත්තර දෙකටම සිත සරලගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එකයි උගන්වන්නේ. එතකොට මහින්දාගමනයත් එක්ක මේ තාක්ෂණයේ අරගෙන ආපු පිරිස් කටයුතු කළේ ලෞකික සැප සම්පත්තියක් පමණක් භුක්ති විඳින්න නෙමෙයි අහෝසි කරගන්නත් නෙමෙයි. ඒ සමගම ලෝකෝත්තර අරමුණුත් සම්පූර්ණ කරගන්න. පාරමිතත් පුරව ගන්න. ඒකට අපේ ජීවන චර්යාව තුළ තිබෙන වැදගත්ම දේ තමයි තමන්ගේ ඉතා පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ අරමුණ කරා යන ගමනක පාරමිතා පුරව ගන්න. අන්න එවැනි පිරිස්කින් ස්වභාව ධර්මයට පමණක් නෙවෙයි තව කෙනෙකුට Tamanටත් අනුන්ටත් සිතක් මිසක් අහිතක් සැලසෙන්නේ නැති කියන ජීවන චර්යාවක් තමයි අපිට මහින්දා ගමනෙන් බුද්ධ ශාසනයෙන් අපිට හිමි කරලා දුන්නේ. මෙන්න මේ කාරණා තේරුම් ගැනීම විද්‍යාත්මක අඩුපාඩුව ගැන තමයි මම හිතේ සබා ධර්මයේ ඔස්සේ අපි කතා කළ යුත්තේ ඒ හැම කාර්යයක්ම කිරීමේ ස්වභාව ධර්මයක් තමනුත් අන් අය ස්වභාව ධර්මයක් කියන ඒ කියන්නේ සතල්ලෝස්සී ජනතාවම දෙලොවම ඉන්න සියලු දෙනාටම අපරිමිත මෛත්‍රියක් වර්ධනය කරගෙන තමන්ගේ අවශ්‍යතා ලෞකික ලෝකෝත් තුළ දෙලොවින්ම සලසා ගැනීම කියන මූලික හරවත් එදා හරි විද්‍යාව කියන්න වෙන්නේ එතෙන්ටයි මම අපි ඉගෙන ගන්න ගොඩක් විද්‍යාවල් ඒ විද්‍යාව එක්ක සමහරවිට අවිද්‍යාව බවට පත් වෙනවා එනිසා ඒ විද්‍යාව පැහැදිලි කරපු දර්ශනය අපේ රටට ලැබිලා අපේ රටේ ඒ ඒ පරපුර බිහි වෙලා මේ විදේශ ජාතින් අපි යටත් කර ගන්නකම් අපි මේ දර්ශනීය ඵල ලැබුවා. මම ඒ ගැන විස්තරානුකූල විස්තරේදී විතර කතා කරන්න. එහි ඵල අපේ සෞඛ්‍යයට සහ අනිකුත් කටයුතු වලට කොච්චර දුරකට ප්‍රයෝජනවත් වුණාද කියන එක තමයි මෙතනදී අද මතුවෙන කාරණේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. සජීව අපිත් එක්ක එකතුලා ඉන්න ඔබටත් පුළුවන් ඔබගේ ගැටලු අදහස් අපිට කතා කරලා කියන්නට. අපිට දුරකථන අනුතුමක් ලබා ගන්න පුළුවන් 0112 56 36 36 කියන දුරකථන අංකයේ ඔස්සේ අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. ජාතිය පුරා ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙනු ලබන උත්තම මුනි පූජා විශේෂ සජීවී සාකච්ඡාමය වැඩසටහන් මාලාව වෙසක් මස 7 වනදා රාත්‍රී 9ට බුදුදහමෙන් පෝෂණය වූ කලාව පූජ්‍යපාද පොරල්ලේ අතුරුස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතාගේ සහ ශ්‍රියල් කාරියවසම් මහත්මියගේ සහභාගීත්වයෙන් සජිත් රණසිංහ මහතාගේ මෙහෙය වීමෙන් හෙට රාත්‍රී 9ට දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න. මරණයෙන් පසු භෞතික වස්තුන් මෙලව ශේෂ වනු ඇත. ඥාති හිතයිශීන් පැමිණිනුයේ සොහොන් බිම දක්වා පමණි. එහෙත් ඔබ කළ පෞපින් පමණක් ඔබ කැටුව එනු ඇත. යහපත සහ අයහපත අවබෝධ කර ගැනීමට උතුම් ශ්‍රී සත්‍ධර්මය ශ්‍රවණය කළ යුතුමය. ඒ සඳහා සකල ලෝවාසීන්ට බුදුදහම අසන්නට සැලැස්වීම මහත්ඵල මහානිසංස කිනදෙන උතුම් පින්කමකි උතුම් දානයකි දායකත්ව ධර්මදේශනා සඳහා සියලු විමසීම් 0.77 84යි 40යි 44 අච්චරික්වා බ්‍රහ්මචරියං අලන්ධා යොම්බනේ දනං ගින්න කොන්චාව ඡායන්ති කීන මන්චේව පල්ලමේ යෝන් විය කලේතු දෑ නිසිසේ නොකළ හෝ මහලු වයසට පැමිණ පසු තැවේ. මෙම දිදුල නාලිකාව ආරම්භ කළ උන්වහන්සේ විසින් විශාල සේවයක් අපේ ලංකාවේ ජනතාවට විතරක් නෙමෙයි ලෝකේ සෑම රටකටම විශාල සේවයක් සිදු වෙනවා. කියන්න සතුටුයි මේ තාක් මාලිගාවේ අස්සජිසන්හන්සේ විසින් කරන ලද මේ මෙහෙවරත් ඒ කාර්ය මණ්ඩලය විසින් කරන අද මෙහි වෙලත් මා ඉතා අගේකට සලකන පවතන්න 0114 348යි 948 උද්ගතව ඇති වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රටේ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි දිවාරාත්‍රී දෙකෙහි වෙහෙස මහන්සි නොබලා කටයුතු සිදු කරන ප්‍රවිධ හමුදාවත් පොලිස් දෙපාර්තමේන්තුවත් සෞඛ්‍ය අංශයේත් සියලු දෙනාට සූවිසි මහා ගුණබලයෙන් ආරක්ෂාව හා නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කර සිටිමු. උතුම් සිදුහත් බෝසත් උත්පත්තියත් සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්වීමත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් යන කරුණ මූලික කරගනිමින් රට තුල උද්ගත වී ඇති හදිස්සි තත්ත්වය හේතුවෙන් මෙවර පවුලේ වෙසඟ නිවසේ සිට පත් කරමු. ටීවී පිටුල උත්තම මුනි පූජා අපි නැවතත් උත්තර මූනි පූජා අපේ සාකච්ඡා මේ වැඩසටහන සමගින් එකතු වෙන්නේ. අද දවසේදී මේ සාකච්ඡා මේ වැඩසටහන වෙනුවෙන් විශේෂයෙන්ම සදැහැති දායකත්වයේ දක්වනවා පානදුර මඳුරම්මුල යූසි පාර සියමිහිර නිවසේහි පදිංචි සමර වික්‍රම මහතා සීතා විජේසූරිය මහත්මිය ප්‍රධාන සදැහැති දායක දායිකා සුපින්නතුන් විසින් ඕන අරමුණු කරගන්නේ මහේස් සහ කාංචන යන දරුවන්ට සිය පවුලේ සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ වගේමයි දෙපාර්ශ්වයේම මියපරලෝකයේ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. අපි මේ මොහොතේදී දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ පූජපාද නිකපව පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේටයි අදහස් දැක්වීමට යොමු වෙන්නේ. තෙරුවන් සරණයි අපි හඳුරුනේ. තෙරුවන් සරණයි. මම මේ ශ්‍රී විදුල බෞද්ධ නාලිකාව ආරම්භ කරන නමක මේ විපක්කෝය නිමිති කරගෙන ටීවී විදුල හරහා සහන් සිටියක් විපස්සනයට පත් වෙනවා. ඉතින් මම ඒවා නරඹන ස්වාමීන් වහන්සේ නමක් ඇති එකට දවසේ මේ සතහන සම්බන්ධයෙන් කොන්දේ මහත්කීමක් මතකත් කැඳීමක් කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. අවසරය අපේ ස්වාමීන් වහන්සේ වර්තමානයේ තුල මේ සමාජයේ ලංකාවේ කරන්නේ මුළු ලෝකයේම මොන දිලා තියෙන මේ විෂණකාරී සත්‍ය පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට මේ විෂණකාරී සත්‍යයට මූලිකම පදනම වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ අතිකර ආශාවන්. එහෙමත් නැත්නම් දැඩි තෘෂ්ණාව හේතු කරගෙන මනුෂ්‍ය ක්‍රියා කරන ක්‍රියාකලාපය අහසා ඒ අනුව අපි වර්තමානයේ තුල හැම තැනකදීම දකින කාරණාව තමයි මිනිස්සු පරිසරය පිළිබඳව කිසිදු සැකීමකින් තොරව කතා කීපාව ගහකොළ ඇලදොල පිළිබඳව කිසිදු සැකීමකින් තොරව තමන්ගේ භෞතික සම්පත් ඒකලාශී ඉස්තරීමේ අරමුණ පමණක්ම මුදුන් පමුණවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල හරහා දැඩි දේශනකාරී සත්‍යයන් පත් වෙනවා. ඒ අනුව අපි දන්නවා වර්තමානයේ ගෝලීය උෂ්ණත්වයක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මෙවැනි දේශනකාරී සත්‍යයන් පවතිනවා. ඒ අනුව මිනිස්සු දැනගන්න ඕන අර රතු ඉන්දියානු නායකයෙක් අවස්ථාවකදී පැහැදිලි කරනවා අවසාන මාත්‍යයක් අල්ලාගෙන ආහාරයට ගත්තොත් මිනිස්සු තේරුම් ගන්නේ මුදල් ආහාරයට ගත නොහැකි බව කියන්නේ. ඉතින් වර්තමානයේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඕන අන්න ඒ කාරණාව භෞතික සම්පත් පොතේ තිබුණත් ඒ භෞතික සම්පත් සහ මිල මුදල් කියන කාරණාව කිසිදු වටිනාකමකින් නැති පොදු පුහු දේවල් බවට වර්තමානයේ තුල පත් වෙලා තියෙනවා කියන එක අපි හැම කෙනෙක්ම මතක තබාගෙන අපි ගුණධර්ම වලින් පෝෂණය වෙලා පරිසරය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන කියන කාරණාව මම සිහිපත් කරනවා. ඊර්වාකාරයි තෙරුවන් සරණ අපේ හඳුනන ඔබ වහන්සේගේ වටිනා අදහස් වලට අපේ වැඩසටහනටත් පෝෂණයක්. ඉතින් අපි අපේ හඳුරන්නේ සුදයන්ත හඳුරන අපි ඊළඟ ප්‍රශ්නය මම යොමු කරන්න හිතුවේ දැන් අපි ගොඩක් වෙලාවට මාධ්‍ය ඔස්සේ රූපවාහිනියෙන් ගුවන් විදුලිය අපිට බලහත්කාරයෙන් සමහරලාට පෙන්වන්නේ මේ රටේ සාරධර්ම පිරිහිලා එහෙම නැත්නම් සදාචාර සම්පන්න නැහැ ගහකොළ සතා සීපාවන්ට හානි කරන ගොඩක් දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. එතකොට අපේ හඳුන දැන් බෞද්ධයාගේ නිත්‍ය සීලය, පංචශීලය, නිති පන්සිල්, පොහොය අටසිල් සමාදන් වීම තුලින් අපේ හාමුදුරුවනේ ජන ජීවිතය යහපත් වෙන්නට, මේ සාර ධර්ම සුරකින්නට වගේම මේ සෝබාධමත් එක්ක සහසම්බන්ධ වෙන්නට මේ හැමදේටම යොමු වෙන්නට මිනිස්සෙක් පෙළඹෙන්නේ කොහොමද අපේ හාමුදුරුවෝ මේ මූලික સિદ્ધාන්ත පදනම් කරගෙන? දැන් මෙහෙමයි. බුද්ධ ආගමේ ක්‍රමයක් තියෙනවනේ සීල සමාධි ප්‍රඥා විදිහට ඉදිරියට යන ක්‍රමයක් තියෙනවා. බුද්ධ ආගමේ පණිවිඩය දෙන්නෙම බුදුරජාණන් වහන්සේ වදාළෙම හේතුඵල ධර්මතාව. එහෙම ගත්තාට පස්සේ දැන් දේශනාව පටන් ගන්නෙම අපි ධම්සක්වතුන් සූත්‍රය ගත්තත්, තව බොහෝ දේශනාවල සාරාංශය ගත්තත් රාගක්ඛයාය ධම්මෝ දේශිතෝ, දෝසක්ඛයාය ධම්මෝ දේශිතෝ, මෝහක්ඛයාය ධම්මෝ දේශිතෝ කියලා දේශනා කරේ. එතකොට ඒ ඒ ඒ ආධ්‍යාත්මික தത്വයට පණිවිඩය දෙන්නේ නැතුව, පණිවිඩය යන්නේ නැතුව, නිස්සය යන්නේ නැතුව කයින් වචනයෙන් සිද්ධ වෙන ක්‍රියාකාරකම් සංවර කරනවා හොඳ කරනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව සකස් වුනේ නැත්නම් ඵලය බලාපොරොත්තු වුණාට එක එක ආකාරයට හේතුවට අනුකූලව ඵලය ලැබුණු විනා බලාපොරොත්තු වෙන ඵලය එන්නේ නැහැ. බලාපොරොත්තු වුණත් නොවුණත් හේතුවට අනුකූලව තමයි ඵලය එන්නේ. මෙහි යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං යම් බදු බීජ වපුරාද අසුණු ලැබෙන ඊට අනුලෝමවයි. ඉතින් එහෙම ගත්තර පස්සේ මේ බුද්ධ ආගමේ ඒ පණිවිඩය ගත යුතුයි හැමදෙනාම. මොකද බුද්ධ ආගම බුද්ධ ආගමේ බලාපොරොත්තු වෙන ඉලක්කය දක්වා නම් බුද්ධ ආගමේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල දක්වා නම් යන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ආගමේ ඒ සඳහා ප්‍රතිපත්තියක් කියලා තියෙනවා. ඒකෙන් තොරව ගිහිල්ලා බුද්ධ ආගමේ කියන ප්‍රතිඵලය දක්වා එන්නට බෑ. ඉතින් එතන දැන් නිතිපන්සිල් කියලා කියන්නේ මේ සත්වයාගේ චිත්තසංතානය තුල පවතින රාග ద్వේෂ මෝහලට යම් පාලනයක් කිරීම. ඒ පාලනයක් කිරීමක්, ඒ පාලනය කිරීම සාමාන්‍ය දෛනික වශයෙන් සිද්ධ විය යුතුයි. ඒක සෝවාන් නොවෙච්ච කෙනෙක් අතින් කැඩෙන්නට පුළුවන්. කැඩෙන එක නෙමෙයි ප්‍රශ්නේ. කැඩුනා නොකැඩිය යුතුයි. මේ වරදකි. අන්න ඒ ඒ ඒ දැක්ම තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් එතනින් පස්සේ ඒ මනුෂ්‍ය ධර්ම ටිකක් තියෙන්නේ අර සෝමහාමුදුරෝ කියවා වගේ මේ ලෝකේ කෙනෙකුට දඬුවමක් දෙනවා නම් කොහෙන් බැලුවත් ළඟින් හරි දුරින් හරි පන්සිල් ටිකේ කැඩීමක් නිසා තමයි දඬුවමක් නියම වෙන්නේ. ඒක මනුෂ්‍ය ධර්ම ටික. ඒක බුදුරජාන් වහන්සේ පහළ වීම නිසා බුදුරජාන් වහන්සේ විශේෂයෙන් එහි ආදීනව කැඩීමේ රැකීමේ ආනිසංශ නිවන දක්වා දේශනා කරලා තියෙනවා. තවත් බොහෝ දර්ශනවල ආගම්වල අඩු වැඩි වශයෙන් එය කැඩිය යුතුය කියන තැන නෑ. මොකද කැඩිය යුතුය කියන එක අනුශාසනාවක් එනවා නම් යම් ආගමක ඒක ආගමක් නෙවෙයි. ඒක නෙවෙයි වෙන මොකක් හරි නමක් දෙන්නට ඕනේ. මොකද ආගම කියලා කියන්නේ ආගම ස්ථාන්ති අත්හත පරත්තාදී වේතේනාති ආගමෝ කියන එක නම් නිර්වචනය. තමන්ගේ දියුණුවත් අනුන්ගේ දියුණුවත් සිද්ධ වෙන නිසා ආගම කියලා හඳුන්වනවා නම් එහෙනම් ඒක වෙන්නේ නැත්නම් එතන ආගමක් නැහැ. ඉතින් අපි පොහොයාට සිල් කියලා ගත්තට පස්සේ ඒක ඊට වඩා හරි ඉහළයි. මොකද එදාට පොහොය දවසට වැඩිපුර මනස පිළිබඳව අවධානයක් යොමු කරන්න කියන පණිවිඩයයි දෙන්නේ. එදාට වැඩිපුර හිතවල පවතින රාග ද්වේෂ මොහොට වැඩකඩලු බැලීමක් බැඳීමක් කරන්නේ. මොකද එදා ඒ අභ්‍යාසයක් ගත්තට පස්සේ පොහොය දවසේදී ඒ පන්නරේ සෙසු දවස් වලටත් පාවිච්චි කිරීමට ඒ අවශ්‍ය කරන සංවරයක් හික්මීමක් අත්හදා බැලීමක් පොහොය දවසේදී කරන්නේ. ඒ තුලින් ධර්මයේහි දෙන පණිවිඩය වැඩිපුර මනසට හේතු ගන්නන්නට දරණ ධර්මමය අහිංසක උත්සාහයක්. ඒ නිසා ඒ නිතිපන්සිල් පොහොයාට සිල් මේවා තුලින් ආමන්ත්‍රණය කරන්නේ මනසට දෙන්නේ පණිවිඩේ මනසට. ඉතින් එතනදී මේ පණිවිඩේ ගන්නෙ නැත්නම් නැත්නම් ගන්නවා කියලා අරගෙන නැත්නම් ගන්නවා කියන මුවාවෙන් අරන් තියෙන වෙන දෙයක් නම් ඒ පුද්ගලයෝ අතින් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකා කවුරු අතින් වේවා සිද්ධ වෙන නොපනත්කම් ඒක භෞතික පරිසරයට වෙන්න පුළුවන් ඒක සත්වයාට වෙන්නට පුළුවන් කොයි තැනකට වෙන්න පුළුවන් ඒකට බුද්ධ ආගම ඵලි නෑ මොකද බුද්ධ ආගම රාග ද්වේෂම දුරු කිරීමට දේශනා කරපු ධර්ම ඉතින් ඒක හැමෝටම එක මට්ටමට බෑ හැබැයි හැමෝටම යම් මට්ටමකට පුළුවන්. ඒක නිසානේ භික්ෂුවට උපසම්පදා සීලයක්, සාමණේර නාමයට 10ක් දිවිහිමියෙන් ඊට පස්සේ ගිහි පින්වතුන්ට පුළුවන් දවසට මාසික දවස් 4ක් ඒ කාලේ දැන් ඒක එකට බහලා එකක් නැහනේ. ඉතින් ඒ නිසා එහෙම කියලා දීලා තියෙනවා. ඊට පස්සේ නিত্য සීලයේ වශයෙන් පංචීය පංච සීලයේ ආජීවස්තමක සීලය. මේ හික්මීම. ඉතින් මෙතනින් එන්නේ නැතුව බුදුදහමට ඇතුළු වීමක් නැහැ. මෙතෙන්ට ප්‍රවේශ වෙන්නේ නැතුව බුද්ධ ආගමේ හික්මීමක් නැහැ. ඒ නිසා එසේ ආයුතුයි එතකොට තමයි මේ සංයමය බලාපොරොත්තු විය යුත්තේ. එහෙම අපේ හඳුන්නේ. අධිකාම්බුරුනේ දැන් ඔබ වහන්සේ පෞද්ගලික කාලේ පුරාවට මේ තරුණ තරුණියන් එක්ක වැඩසටහන් වලට සම්බන්ධ වුණු ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට මේ ප්‍රශ්න මට ඔබ වහන්සේගෙන් අහන්නට හිතුනේ. දැන් අපි පෞද්ගලික කාලේ අපේ හැමෝම දැක්ක දැන් අපි අලුත් අවුරුද්ද පහ වුණා. අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ දැන් අලුතෙන් තියෙන ගස් සිටුවීමේ නැකතක්. ඒකට තරුණ තරුණියන් එකතුලා මේ මගෙත් හිතවතුන් කීප දෙනෙක් මේ තුරුනිතුරෝ කියලා සංවිධානයක් තියෙනවා. තවත් විවිධ නම් වලින් සංවිධාන තියෙනවා. එතකොට මේ සංවිධාන තුලින් තරුණ තරුණයන් එකතු වෙලා පරිසරය රැක ගන්නට විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා අපිට පහුගිය කාලේ දකින්න ලැබුණා. එතකොට අපේ හැමෝම දැන් වර්තමාන තරුණ පරම්පරාව දුවා දරුවන් මේ ආකල්පමය විදියට සහ ප්‍රායෝගිකව ස්වභාව ධර්මයේ රැක ගන්නට කටයුතු කරන ආකාරය වහන්සේ දකින්නේ කොහොමද අම්තරනේ? කුසල් වර්තමාන තරුණ පරපුර ගත්තට පස්සේ 60 70 80 90 දශක වලට වඩා වර්තමාන තරුණ පරපුර දැනුවත්. ඒ වගේම මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයත් අර කලින් කියන දශක වලට සාපේක්ෂව අඩුයි. මම දන්නේ වෛද්‍යතුමන්ලගේ වට <laughs> නිදසුන් නැති ශාස්ත්‍ර සහිතව මට පෙනෙන හැටි අපේ ලාංකීය පරිසරයේ. එහෙමයි. දැන් වර්තමානයේ ගත්තට පස්සේ අලුත් සංඝ පිරිසක් බිහි වෙලා ඉන්නවනේ. නවක සංඝ පිරිසක්. දැන් වර්තමානයේ අපි ගත්තොත් දිදුල රූපවාහිනී නාලිකාවත් අනිකුත් ඒ බෞද්ධ නාලිකාවලත් ධර්ම sannivedanaya බොහෝ සෙයින්ම කරන්නේ මේ තරුණ වික්ෂුන් වහන්සේලා. අපි ගත්තොත් සියලුම පුණ්‍ය ආයතන වල පෙරට වඩා වෛවර්ණවත් පින්කම් සිද්ධ කරනවා. අවුරුද්ද පුරාවට අපි ගත්තොත් ස්තූප වන්දනා, විශේෂ බෝධි වන්දනා, විශේෂ මාසික සීල භාවනා වැඩසටහන්. ඒ වගේම විශේෂ නොයෙකුත් ආකාරයේ සාසනික පින්කම්. පෙරනම් අපි කියන්නේ අපි කුඩා කාලේ කියන්නේ 80 දශකයේ වගේ මෙවැනි පින්කම් වලදී මුල් තැනගත්තේ තරුණ පිරිස නෙමෙයි. සුපුරුදු සාම්ප්‍රදායික උපාසක අම්මලා ටිකයි ඒ උපාසක පියවරු ටිකයි. හැබැයි වර්තමානයේ වෙන විට සීල භාවනා වැඩසටහන් වලට තරුණ දරුවන්ගේ සම්බන්ධ වීමක් තියෙනවා. ඇතැම් භාවනා වැඩසටහන් වලට තරුණ දූ දරුවන් දහස 2000 3000 4000 5000 5000ත් ඉක්මවන අවස්ථා තියෙනවා. එතකොට වර්තමාන තරුණ පරපුර බුද්ධියට යමක් හොයනවා. පෙරහීමත් ඒ වගේම තිබෙනවා. අපි ඉතින් හැමතිස්සෙම පහර ගහනවනේ තරුණ අයට. හැමතිස්සෙම දොස් කියනවනේ. හැමතිස්සෙම නරකයි කියනවනේ. හැමතිස්සෙම ඒ අයව අපි ප්‍රතික්ෂේප කරනවනේ. අපි එහෙම නෙමෙයි කරන්න ඕනේ. පැවිදි අපිත් කුසල් ගිහි ඔබත් අපිව නරඹන ශ්‍රවණය කරන හැමදෙනාමත් අපි මේ කෙලෙස් සහිත ලෝකෙක ඉපදලා ඉන්නේ. මනුස්ස ලෝකයට කියන්නේ මගුල් සක්වල කියලා. මගුල් සක්වල ඉපදලා ඉන්න අපිට ප්‍රകൃතියෙන්ම රාග දේශ මොහ තියෙනවනේ. ඒ රාග දේශ මොහ වල යම් යම් අඩු වැඩිකම් තිබෙන්නට පුළුවන්. රාග දේශ මොහ වලින් යුක්ත මිනිසුන් වන අපට වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ හේතු කරගෙන වැරදි කිරීම නොකළ යුතුයි. රාගයේ තියෙනවන්, දේශයේ තියෙනවන් මොනවා කරන්නද? ඒක දුෂ්ප්‍රාප්ත බව. නමුත් රාග දේශ මොහ සහිත සත්වයේ යතින් සිතින් කයින් වචනෙන් වැරදි සිද්ධ වෙන්නට පුළුවන්. වර්තමාන තරුණ පරපුර ගත්තට පස්සේ සමාජ සත්කාර සේවාවන් වල පෙරමුණ අරගෙන කටයුතු කරනවා. දැන් මේ පසුගිය දැන් මීට දවස් 10කට විතර කලින් මා විසින් ආරක්ෂක අංශවල කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අපේ ඒ සහෝදර ආරක්ෂක අංශ නිලධාරීන්ට අපේම රටදැය රකින අපේ ආරක්ෂා වෙන 24 පැය කැප වෙන පිරිසට සවස් කාලයක යම්කිසි පුංචි සංග්‍රහයක් සිද්ධ කළා. ඉතින් මේ වකවානුව සංග්‍රහයක් කරන්න පුළුවන් වකවානුවකුත් නෙමෙයි. කොහෙන් කොයි ආකාරයට අපිට මේ වෛරස් වසංගතය ශරීරගත වෙයිද කියලා අපි දන්නේ නැහැනේ. එහෙමයි. නමුත් තරුණ පරපුර බුද්ධිමත්ව ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුව ඒ සමාජ සත්කාර සේවාවන් වලට පින් සිතින් කැප වුණා. වෙන දෙයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ පින. අඩුගානේ පුණ්‍යානුමෝදනාවක්වත් අපි සිද්ධ කරේ නැහැ. ඒ තරම් හිත දියුණුයි. දැන් අපි වෙසක් වලට පහවදාත් ඒ වගේ දෙයක් කරන්න දැන් අද අපි සංවිධානය කරගත්තා. මෙහෙම දෙයක් අපි කරමු කියලා. එතකොට වර්තමාන තරුණ පරපුරට අපි ලබා දෙන්නට ඕනේ විනෝදයට අදාළ දේ නෙමෙයි. විනෝදයට අදාළ දේ මොකද හැම නිතරම ලැබෙනවා. අපි ගත්තොත් YouTube වලට ගිහලා විනෝදයට අදාළ දේවල් search කරලා ඕන තරම් හොයන්න පුළුවන්. Google එකට ගියොත් හොයන්න පුළුවන්. Facebook එකේ විනෝදයට අදාළ දේවල් ඕන තරම් තියෙනවා. නමුත් ඒ විනෝදේ හොයන තරුණ පරපුරම YouTube හරහා ධර්මයේ sannivedanaya කරනවා. ඇතැම් වෙලාවට YouTube channel හදලා තියෙනවා බණම ප්‍රචාරය කරන්න. Facebook account වෙනමම හදලා තියෙනවා pages වෙනම හදලා තියෙනවා ධර්මයේම ප්‍රචාරය කරන්න. ඒ වගේම වෙනම website තියෙනවා ධර්මයේම ප්‍රචාරය කරන්න. දැන් මේ මෑතකදී එහෙම website එකක් එලි දැක්කුවා tripitaka.net කියලා මේ ත්‍රිපිටක සූත්‍ර දේශනා දැන් කියවන එක අපිට ටිකක් ආයාසයෙන් කරන්න ඕනේනේ. මේක ත්‍රිපිටකය අපිට අහන්න පුළුවන්. අද අපි හිතමුකෝ ත්‍රිපිටකය කියලා අපි ත්‍රිපිටකය.net කියලා සර්ච් කරලා ඒකේ කියනවා මේ ඒකේ තියෙනවා සූත්‍ර විනය අභිධර්ම. අපි හිතමු සූත්‍ර කියලා. සූත්‍ර කියන කොටසට ගිහලා අපි ගියා ඔන්න දීඝනිකාය කියන එකට. දීඝනිකාය ක්ලික් කරා. දීඝනිකායේ තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. අපි හිතමුකෝ දීඝනිකායේ දෙවන භාගය කියලා මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ සර්ච් කරලා ක්ලික් කරපුව ගමන් මහා පරිනිබ්බාන සූත්‍රය මෙන්න කියනවා. ඒ කියන්නේ ධර්ම විග්‍රහයක් නෙමෙයි සම්බුද්ධ වාසිතේ අපිට ඒ විදිහටම අහගෙන ඉන්නට පුළුවන්. ඉතින් මේ තරුණ අය කරන වැඩ තාක්ෂණය තාක්ෂණය කරන වැඩ. මේ මෑතකදී මේ අපේ මේ විදේශගත ස්වාමින් වහන්සේ නමක් කරා මේ වෛද්‍යතුමනි සුත්ත සෙන්ට්‍රල් කියලා. සුත්ත සෙන්ට්‍රල් කියලා කළා. එහෙම වෙබ්සයිට් එක අලුතෙන් නෙළුම් පොකුණේ තමයි එළි දැක්ුවේ. අපේ ස්වාමීන් වහන්සේත් වැඩම කළාද කියලා මට මතක නැහැ. අපේ මේ ත්‍රිපිටක දහම භාෂා 40 40 ගණනකට භාෂා 40 ගණනකට පරිවර්තනය කරලා අරාබි භාෂාවෙන් පවා ත්‍රිපිටකයේ තියෙනවා. ස්පාඤ්ඤ භාෂාවෙන් තියෙනවා. කොරියානු භාෂාවෙන් තියෙනවා. ඒතර මේක කොච්චර උතුම් වැඩක්ද? ඉතින් ඒ නිසා ඒක නිසා දැන් අපි ගත්තොත් අපේ මාලිගාවේ ලසජී ස්වාමීන් වහන්සේ මහා වයෝවෘද්ධ මේ වයසටම දි รา පත් වෙච්ච කෙනෙක් නෙමෙයිනේ. තරුණ ජව සම්පන්න කෙනෙක්නේ. අපේ සුධිරයන් ස්වාමීන් වහන්සේ ගත්තත් එහෙම. ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා. දැන් මගේ සහෝදර ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා. සහෝදර ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. එතකොට දැන් මේ තරුණ අයට පැවිදි වුණත් ගිහි වුණත් කුසල් යමක් කරන්න හැබැයි අරමුණක් තියෙන්න ඕනේ. මිෂන් එකක් කියලා කියනවනේ. දැක්මක් තිබ්බොත් ඒක කරන්න පුළුවන්. ඒ දැක්ම ලබා දෙන්න පැවිද්ද හැටියට අපි අනුශාසනා කරන්නට සූදානම්. මොකද අපි හැබැයි පූර්වාදර්ශී වෙන්නට ඕනේ. මොකද අනුශාසනා කරන පැවිද්දු හැටියට අපි ඇදේ ගමනක් ගිහිල්ලා කකුළු ගමනක් ගිහිල්ලා අපෙන් බණ අහන අයව අපිට නිවනට අරගෙන යන්න බෑ. මොකද මේක මේ දොක්කගෙන යන ගමනක් නෙමෙයි. මග කියන වැඩපිළිවෙලක් මේක. බුදුරජාන් වහන්සේලා පවා කළේ අක්කාතාරෝ තථාගත. මග කීම පමණයි. ඒතර බණ කියන අපිටත් කරන්න තියෙන මග කියන එකයි. හැබැයි අපි මග කියන්නට ඕනේ අපිත් ඒ මඟ අනුගමනය කරන ගම. මග අනුගමනය කරන ගමන් කියලා කියන්නේ බණ කියනවා කියන එක නෙමෙයි ප්‍රායෝගිකව අපේ ජීවිතවලින් පෙනෙන්නට ඕනේ ධර්මයක් තුල ජීවත් වෙනවා කියන එක අනුන්ට නෙමෙයි තමන්ට නිසා කුසල් අපි හැමදෙනාටම මේ එළඹි යුගය ඇත්තටම කියනවා නම් ස්වර්ණමය යුගයක් දයන් මහත්තයා මගෙත් එක්ක කතා කරලා දැන් ඇවිල්ලා ටික වෙලාවට කලින් එතුමා මට කිව්වේ සිහි කල්පනාවනි ස්වාමීන් වහන්සේ දැන් මේ ඇති කරගන්න කියලා කියන්නේ ඇස අල්ලන්න එපා. නහය අල්ලන්න එපා. මුඛය අල්ලන්න එපා. ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා ඉන්නකොට හේතු රහිතව නිකම්ම අත යනව නහයට. නිකම්ම ඔන්න කනට අත යනවා. ඇහැට හිත යනවා. එතකොට මේක මේ සිහියත් එක්ක කරන්න තියෙන වැඩක්. අර ડોක්ටර් කිව්වා වගේ මේ මයින්ඩ්ෆුල්නස් බටහිර මේ සතිපට්ඨානය කියන එක ප්‍රසිද්ධලා තියෙන්නේ මයින්ඩ්ෆුල්නස් නමින්. දැන් ඒගොල්ලෝ මෙඩිටේෂන් කියන එක කරනවා. ඒ නිසා අපිට සිහිය පිහිටවාගෙන කටයුතු කරොත් ආරක්ෂා වෙන්නට පුළුවන් අනිත් එක තමයි මේ වෛද්‍යතුමනි දැන් ඔබතුමාලා ඒ රෝගීන් එක්කම එකට පෑහිලා කටයුතු කරමින් ආරක්ෂා වෙලා ඉන්නවා ඇතැවිලි නිවසක ඉන්න කෙනෙක් බය ඉන්නවා අපිට හැදෙන්න දන්නේ නැහැ කියලා. ඒතර ඔබතුමාලා රෝගීන් එක්ක පෑහිලා කටයුතු කරලත් ආරක්ෂා වෙලා ඉන්නවා නම් නිස්කාරයෙන් නිවසේ ඉන්න අපිට හැදෙන්න ක්‍රමයක් නැහැ. ඒතකොට ඔබතුමාලා රෝහලේ ඉඳලා රෝගීන් එක්කම හැප්පිලා ඒ කටයුතු කරන්නේ ඒ අදාළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සිහි නුවණින් යුක්තව අනුගමනය කරන නිසානේ. එහෙනම් මයින්ඩ්ෆුල්නස් එතන තියෙනවා. සිහිය තියෙනවා. ඒසා අපි සිහියෙන් යුක්තව කටයුතු කරොත් කොරෝනා වෛරසයත් අපේ රටෙන්ම සහ මුලින්ම දුරින්ම දුරු කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා කුසල්. එහෙමයි. වෛද්‍යතුමනි දැන් අපි ගොඩක් වෙලාවට මේ දැන් වර්තමාන සමාජයේ කාර්ය බහුලත්වය කියන එකෙන්ද ගොඩාක් වැඩ එක තැනක නතරලා තියෙනවා. ඔබතුමන් කලින් සඳහන් කරා වගේ මේ අපි අර දහමට යොමු වෙන්නේ නැත්තේ ඇයි තරුණ කාලේදී මේ කිව්වට පස්සේ ගොඩක් වෙලාවට උත්තරය ඕකනේ. මං බිසි. එහෙම නැත්තම් මට වැඩ තියෙනවා තව කාර්ය බහුලයි කියන එක තමයි ගොඩක් වෙලා තියෙන්නේ. එතකොට දැන් දැන් වර්තමාන සමාජයේ දෙමව්පියෝ ගොඩක් රැකියාවලට යනවා දවසට පැය 10ක් 15ක් වැඩ කරන අය ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ දෙමාපියන්ගේ දරුවන්ට ළමා කාලයේ ඉස්සර අපේ කාලයට වඩා අහිමි වීමක් තියෙනවා. වෛතුමනේ එතකොට දැන් විශේෂයෙන්ම කුඩා කාලේ ඉඳන්ම දරුවෙක්ව පරිසරයට නැඹුරු කරන්න. එහෙම ස්වභාව දහමත් එක්ක මේ ආගම දහමත් එක්ක නැඹුරු කරන්න. අවස්ථාව ලැබීමෙන් ඒ දරුවාට ඇතිවෙන විශේෂයෙන්ම ඒ දරුවාට සෑම අවස්ථාවකට මුහුණ දෙන්න ඇඟ ඇතුලේ නිපද වෙන ප්‍රතිශක්තියකරණය නිපද වෙනවා. එහෙම නැත්නම් ජීවිත අත්දැකීම් එක්ක තැලීම් පොඩි වීම එක්ක ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ ලොකු දේවල් ගොඩක් අර පොඩි දරුවට ලැබෙනවා මේ සමාජයත් එක්ක මුහු වෙන්න ලැබෙන හින්දා. වෛද්‍යතුමනි ඔබතුමන් කොහොමද ඒක වෛද්‍ය විද්‍යාත්මකව දකින්නේ? දැන් පළවෙනි දේ තමයි අපි උද්දර්ශනයෙන් පැහැදිලි කරලා පෙන්වන්න කරනවා භෞතික සම්පත් බහුලව රැස් කිරීමේ ඵල ප්‍රයෝජනයක් නැති බව. මේක මේ ප්‍රඥාව තියෙන මිනිස්සෙකුට සහේතුක උප්පත්තියක් නම් තියෙන නොතේරෙනව වෙන්න බෑනේ. කොච්චර දේවල් රැස් කරත්, කොච්චර ඉඩම් ගත්තත්, කොච්චර නම්බු තාන්න මාන්න ගත්තත්, ගෙවල් කීයක් මොන තනතුරක හිටියත් අන්තිමේට මේ සියල්ල හැර යන්න සිද්ධ වෙනවා කියන එක කවුරුවත් නොදන්න කාරණයක් නෙමෙයි. ඒකනම් අපි කරන්නේම මේවා රැස් කරන එකනේ. දැන් ගරු සමිනාංශ දේශනා කළා වාගේ දැන් බටහිර ලෝකෙත් මේ මයින්ඩ්ෆුල්නස් එක දැන් පුරුදු කරගෙන යනවා. දැන් මයින්ඩ්ෆුල්නස් කියලා කිව්වහම මනස ඒකාග්‍රතාවය අපිට ලබා ගැනීම ඉතාමත් වැදගත්. එතකොට දැන් මේ මානසික ඒකාග්‍රතාවය කියන එක තමයි පෞද්ගලික කාලේ දැක්කේ. දැන් දැන් මම දකිනවා මෙඩිටේෂන් නැත්නම් භාවනාවත් කටයුතු කරගෙන යනවා. මම ළඟදී දැක්කා ඇමරිකාවේ වැඩසටහනක් මේ භාවනාව මුදල් අර ඇප් එකකින් ෆෝන් එකක ඇප් එකකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේ මයින්ඩ්ෆුල් සහ භාවනාව ගැන උපදෙස් දෙනවා. උපදෙස් දෙන එකට ඒ දෙන අය ඒකට ආදායමක් උපයා ගන්නවා. එතකොට දැන් යම් කිසි දෙයක පැවැත්ම සඳහා ආර්ථික අනුග්‍රහයක් තියෙන්න ඕනේ කියන එක මම වැරදිට දකින්නේ නැහැ මොකද බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම දේශනා කරලා තියෙන්නේ ආර්ථික අභිවෘද්ධිය අවශ්‍යයි. හැබැයි ආර්ථික අභිවෘද්ධිය අවශ්‍ය වෙන්නේ ඇස් දෙක වාගේ හිතා ගන්න කියනවා ආර්ථික අභිවෘද්ධිය අධ්‍යාත්මික අභිවෘද්ධිය ඇස් දෙක වාගේ ගන්න කියලා කියනවා. නමුත් අපි බටහිර ලෝකයේ මේ සංකල්පයේ තියෙන ආර්ථික අභිවෘද්ධිය තමයි අපේ අභිවෘද්ධිය කියලා. ආර්ථිකයෙන් රටක් ඉහළටම යනකොට ඒකට අපි කියනවා සංවර්ධනය කියලා. ඒ පසු කාලීනව තේරුම් ගත්ත සංවර්ධනය yaad දෙන්නේ නැහැ කියලා. දැන් මේ අය කියනවා සංවර්ධනය වැඩි කල් අල්ලගෙන යන්න බෑ ආර්ථික අභිවෘද්ධිය විතරක් ඒක නිසා තිරසාර සංවර්ධනයට යන්නතේ කියලා. ඇයි මේ තිරසාර සංවර්ධනයේදී මොකද වෙන්නේ? ආර්ථිකයට එකතු කරනවා පරිසරයත් රැකගෙන තමන්ගේ සෞඛ්‍යයත් රැකගෙන සියල්ලම එකතු කරගෙන ගියොත් විතරයි මේ කියන සංවර්ධනයේ තිරසාර නැත්නම් පවත්වාගෙන යන්න පුළුවන් සස්ටේන් කරන්නට පුළුවන් කියලා. ඒ කියන්නේ වෙන විදිහකින් කියනනම් ආර්ථිකයක් පමණක් වර්ධනය කිරීම ලෝකයේ මෑත කාලේ තේරුම් ගත්තා තනිව යන්න බෑ ඒක තිරසාරණ ඒ කියන්නේ අස්ථාරයි අස්ථාවර භාවයේ බිහි කරනවා කියන එක තේරුම් ගත්තා. හැබැයි ඒක තේරුම් ගන්න ගොඩක් කලිය. දැන් බුදුරජාන් වහන්සේනේ S2 වාගේ කියලා දේශනා කරේ මේ දෙකටනේ. ඒ කියන්නේ අධ්‍යාත්මයෙන් තොර ආර්ථික සංවර්ධනයක වැඩක් නැහැ කියන එකනේ තියෙන්නේ. එතකොට මේ බොහෝමයක් අය මේ ඔය කලබලකාරී බිසි කියලා කියන කට්ටිය මෙන්න මේ භෞතික සම්පත් වර්ධනය සඳහා තමයි යන්නේ. එතකොට අපි තේරුම් කරලා දෙන්නට අවශ්‍යයි කෙනෙකුට එහෙනම් අපි මොකටද ජීවත් වෙන්නේ? දැන් මුදල් හදල් හම්බ කරන්නත් එපා නම් භෞතික සම්පත් කරන්නත් එපා නම් මොනවද රැස් කර යුත්තේ? එතකොට තමයි අපිට එන්නේ අපි කුසල් රැස් කරන්න සහ පාරමී පුරන්න තමයි මේ භවය පාවිච්චි කළ යුත්තේ කියන එක. මේ තේරුම දෙන යුගයේ තමයි අපිට අහෝසි වෙලා තියෙන්නේ. අපි අනුකම්පා කරන්න අවශ්‍යයි විශේෂයෙන්ම ඔබ කියපු කාරණේ නිසාම. මරිය පඤ්ඤාසීය හාමුදුරුවෝ ලියලා තියෙන ලස්සන පොතක් බෞද්ධ ජීවිතය සහ මනුෂ්‍ය ජීවිතය කියලා පොතක්. මේ පොතේ පැහැදිලිව සඳහන් කරනවා මේ බටහිර ජාතීන්ට මේ අපිට තිබ්බ සම්පත තිබ්බේ නැති නිසා අධ්‍යාත්මයෙන් යුතු ආර්ථික සංවර්ධනයකට යා යුතුයි කියන එක සංකල්පයේ තිබෙන තු ආර්ථිකේ විතරක් තිබ්බ නිසා ඒ අය මේ රටේ මේ තිබ්බ ඒ අධ්‍යාත්මයේ බිඳ දමන්න යම් යම් වැඩ පිළිවෙලවල් සිදු කරපැටි උන්වහන්සේ ලස්සන්ට පොතේ කියනවා. එකක් තමයි මම ඒක සඳහන් කරන්නේ ඒක ආපසු හරවා ගැනීම අවශ්‍යතාවයේ තියෙන නිසා. නැත්නම් මේ කාටවත් වැරද්ද පටවලා ද්වේෂයක් මතු කරන්න නෙමෙයි. එතකොට දැන් කුඩා දරුවෝ ඉපදුනාට පස්සේ දෙමව්පියෙක්ගෙන් දරුවට විය යුතු දේවල් පහක් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. පළවෙනි දේ තමයි පවින් වැළකීම උගන්වන්නට අවශ්‍යයි. ඊට පස්සේ කුසල් රැස් කිරීම උගන්වන්නට අවශ්‍යයි. සමහර ඉතින් ඉන්න පවින් වැළකීලාම ඒකෙන් හින්දාම කුසල් වෙනවා කියලා. මොකද සමහර මේ ධර්මයේ දන්නවා කියලා මාන්නයක් වඩවගෙන ඉන්නවනේ. ජනවාසේ නමෝ තස්ස භගවතු අරහතෝ කියලා අපි මාන්නේ කඩාගත්තේ නැත්නම් අපිට මේ දේවල් තේරෙන්නේ. විශේෂයෙන්ම මේ උගත්කම වැඩි අය. ඒක මාන්නයක් උපදවා ගත්තොත් Tamante ඉතින් එහාට ඉගෙන ගන්න හම්බ වෙනවා. අපි දකිනවා ලෝකේ චීනය වගේ රටවල් වල උගත්කම අවුරුදු 40 දක්වා යා යුතුයි කියලා කියනවා. අපේ රටේ අවුරුදු 10 12 වෙනකොට සියලු දේ දන්නවා වගේ හිතන පිරිසක් බිහි වෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ගත්තොත් එතනින් පස්සේ ඒකෙත් ඉහළ පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය සමාර්ථයක් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වුණොත් එතුමා දන්න ක්ෂේත්‍රයක් තියෙනවා මම පිළිගන්නවා. මමත් ඒ තනතුරු දරනවා දැනට. නමුත් අපි නොදන්න දේවල් ඊට වඩා වැඩි. ඒ කියන නිහතමානිකම නැති වුණොත් ඒක උඩ මාන්නයක් බිහි කරගත්තොත් මේ දේවල් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ගරු ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ අපේ ඉංජිනේරු මහත්තුරු අපේ තරුණ වෛද්‍යවරු විතරක් නෙමෙයි අපේ රටේ විතරන්නේ මම ඇත්තටම ලංකාවේ එනවා අපිට ඇමරිකාවේ මයෝ ක්ලිනික්ස් ආයතනයේ ස්නායු වෛද්‍යවරු මා යටතේ පුහුණු වෙන්න එනවා. ඒන හුඟක් වෛද්‍යවරු මගෙන් නික්මිලාගේ බෞද්ධ වෙලා. ඉතින් මම එක වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවා එයා සමහරු සමහර කාරණා මටත් වඩා දන්නවා මගේ ඉගෙන ගන්න ආවත් විශේෂයෙන්ම මේ කලාපේ රෝග ගැන තමයි වැඩිපුර ඉගෙන ගන්න එන්නේ. ඒ අයගෙන් අහපුවාම ඒ අය කියන්නේ ඇමරිකාවේ සයිකොලොජිස්ට්ලා එක්කෝ ජුවිෂ් එක්කෝ බුද්දිස්ට්. ඒ කියන්නේ උපතින් ඒ අය බෞද්ධ නෙමෙයි. නමුත් බෞද්ධ ආගම තමයි අය. ඒ දර්ශනයේ තියෙන පිහිටේ කට්ටිය මානසික විග්‍රහයන් ඔස්සේ දැක්ක. අපේ බොහෝමයක් අනිත් ක්ෂේත්‍රවල මානසික විග්‍රහයට ගෙනියන්නේ නැහැ. භෞතික විග්‍රහය නතර කළා. ඒක නිසා ඔබ ආපුවර කලබලකාරී කියන පිරිස් දරුවන්ට පළමුව දිය යුත්තේ අර මයින්ඩ්ෆුල්නස් කියලා කියන එකේ අපි කියන්නේ මනසේ ඒකාග්‍රතාවයේ තියාගන්න එක පුරුදු කරන ඇමරිකාවේ හමුදාවක්. දැන් එහෙම කියනවා නම් ඇත්තටම දුර විහිදුම් වලට යන විශේෂයෙන්ම ඉහළ අර බින් ලාඩන්ුත් මයින්ඩ්ෆුල්නස් ඉගෙනගෙන තියෙනවා. මොකද ඒ මානස ඒකාග්‍රතාවය අවශ්‍යයි යම්කිසි ඊ타ත්ම අරමුණු පිහිටවා ගත්ත විශේෂ උපක්‍රමශීලී වැඩක් කරන්න මානස ඒකාග්‍රතාවය වැදගත් බව තේරෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සබ්බපාපස්සකරණං කුසලස්සුපසම්පදා. ඒ කියන්නේ මානස ඒකාග්‍රතාවයේ ඇති කරගත යුත්තේ කුසල් රැස්කරන මිසක් අකුසලයන් සඳහා නෙවෙයි. අන්න ඔතනයි බුද්ධ ආගමයි මේ මානසික ඒකාග්‍රතාවයේ පාවිච්චියේ වෙනස වෙන්නේ. ඒ නිසා මානසික ඒකාග්‍රතාවයේ කල යුත්තේ කුසල් රැස් කිරීමට පමණයි. එහෙනම් අපි දරුවන්ට කියලා දෙන්නට අවශ්‍යයි. Tamanට හම්බ කරගන්න දෙයක් තියෙනවා. ලෞකික වශයෙන් ආර්ථික කරන ගන්න ගමන් හැබැයි කුසල් රැස් කිරීම තමයි පළමුව. ඒක තමයි අර ස්මහින්ද හිමියෝ කියන්නේ නිවනට සරිකර සිතන්න කියලා. ඒ කියන්නේ අපේ ලෞකික ජීවිතයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී ලෝකෝත්තර අරමුණ මින් බැහැර වෙන්න බෑ කියන එක. මම මේක මගේ අහන අයට මම තේරුම් කරලා දෙන එක ක්‍රමයක් තමයි. දැන් මම හදිස්සියේ උදේ පයින් ඇවිදගෙන එනකොට යම්කිසි අවස්ථාවක මට ඊ타මත්ම සුකෝපිභෝවී වාහනයක් නතර කරලා මට කියනවා ඔබතුමා මන් දාගෙන යන්න පහට යන්න ඕනේ කියලා මාව යම්කිසි දුරට ගිහිල්ලා අපි හිතමු කිලෝමීටර 60ක් 70ක් ගිහිල්ලා මාව ගිහින් දානවා. එතකොට මම බොහොම සතුටටපත් වෙනවා. මට මේ වාහනේ යන්න ලැබුණා කියලා මම සන්තෝෂයකටපත් වෙනවා. හැබැයි මං දන්නවා ගිහිල්ලෙවල්ලා කිලෝමීටර් 60 ගිහින් බැස්සට පස්සේ මේ වාහනේ අයිතිවාසිකමක් මට නෑ කියලා. ඒතර මේ භවයක් කියන්නේ මේ සසර තුල මෙවැනි දෙයක්. ඒතර එහෙම කියලා මම යන වාහනයට හානි කරන්නෙත් නෑ. වාහනේ යන්නේකේ සතුට මම ඉඳදරා ගන්න පැකිලෙන්නෙත් නෑ. හැබැයි මම එකක් දැනගෙන කරන්නේ මේ යන්නේ తాවකාලික ගමනක් කියන්නේ. හැබැයි මේ වාහනේ යන අතරතුර මගේ ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් කරගැනීමට මම කොච්චරක් කටයුතු කරාද? ඒ කියන්නේ කුසල් රැස් කරගන්න කොච්චරක් කටයුතු කරා. මම වාහනේ යන අතරතුර මම ඒ කියන්නේ රියදුරාට මොනවා හරි බණ දහමක් කියලා දුන්නා. ශාස්ත්‍රයක් දැනුම් දුන්නා. එයා වැරදියට කරන දේක් හරි ගැස්සුවා. අනේ හැම දෙයක්ම මට කුසලයක් රැස්ුණා. අනේ ඒක නිසා තමයි මහින්ද මිහිඳු හිමියෝ අපිට බුද්ධ දර්ශනය ලංකාවට ගෙනල්ලා මේ කරන හැම රැකියාවකින්ම කුසල් රැස් කරන්න කියලා දුන්නා. ඒතර වහපු ප්‍රශ්නෙට මම ඍජුවම එනවනම් දෙමව්පියොන්ට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයෝ කියලා කිව්වේ මොකද්ද? සතර බ්‍රහ්ම විහරණවල මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර වර්ධනය කරපාට තමයි බ්‍රහ්මයෝ කියන්නේ. දැන් දරුවන්ට මෛත්‍රිය වඩනවා කියන එක අම්ම කෙනෙකුට උගන්වන්න දෙයක් නැහැ. ඒතකොට තමන්ගේ දරුවන්ට මෛත්‍රියමයි වඩන්නේ. මුදිතාවමයි. කරුණාවමයි. ඒතර මේ තුලින් මව්පියෝ කියන අය নিরතුරුව අර ලෝකෝත්තර කුසලයන් අත්කර ගන්නට අත්විඳින්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් කොයි තරම් Taman කලබලකාරී වුණත් සතර බ්‍රහ්ම විහරණ පුරුදු පුහුණු කරගෙන Tamanගේ දරුව දිහා බලන අම්මා කෙනෙක් හිටියානම් තාත්තා කෙනෙක් හිටියානම් ඒ දරුවටත් කුසලයේ රැස් කරන්න අවස්ථාව ලැබෙනවා. මව්වරුන්ට පියවරුන්ටත් ලැබෙනවා. නමුත් බොහෝ විට අර ගරු ස්වාමීන් වහන්සේ දේශනා කළා වාගේ මේ පසුගිය කාලයක් තුල විශේෂයෙන් අපි අපේ වයසේ අයට අපිට ඉතිහාසයේ බුද්ධ දර්ශනය මගේ නම් අදහස අපි හරියට අපිට ඉගෙන ගන්න හම්බුනේ නැහැ. මොකක් හරි විදිහකට අපේ අධ්‍යාපන ක්‍රමය තුල මේ දර්ශනයන් වගා වෙන හැටි අපිට ඉගැන්වීමේ ගැටලුවක් තිබුණා. නමුත් දැන් මම අපේ දරුවන්ගේ පොත් මම සාමාන්‍ය අයට පරිහරණය කරනවා ඒවා කියවනවා. එයාට බුද්ධ දර්ශනය සහ ඉතිහාසය අපේ කාලයට වඩා උගන්වනවා. ඒකතර අවුරුදු 20ක 30ක පරාසයක හිටපු අද දෙමව්පිය හැටියට ඉන්න පිරිස පළවෙනි දේ තේරුම් ගත යුතුයි. අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියලා. ඒක අහු වෙන්නේ කියවන්න ගත්තාම. මම ඉල්ලීමක් කරනවා. දැන් තියෙන දරුවන්ගේ පෙළපොත් ටික ඒලායට කියලා දීමේ අදහසින් අර කියවන්න ගත්තාම මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ ඉගෙන ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ඒක නුවණින් දකින්න අපි අරමුණු පිහිටවා ගත්තොත් අපි ඔය කියන කලබලකාරී කියන එකේදී අපි දකින උදේට මම වැඩට යනකොට මම දකිනවා වැඩට යන බොහෝමයක් කාන්තාවෝ සහ පිරිමි අය අර වාහනවල අර වයර් එකක් පල්ලෙහාට ගහගෙන <laughs> තමන්ගේ දුරකථනේ Facebook එකේ හරි කාගේ හරි කෙලස් වඩවන දේවල් කර කර යනවා. මෙයාට පුළුවන් නම් ඒ වාහනෙත් නැකලා කාර්යාලයට යන මිනිත්තු 20 30 හෝ පැය තමන්ගේ සැමියාට බිරිඳට මෛත්‍රී කරන්න. තමන්ගේ ඒ වෙලාවේ පාසල් ගිය දරුවන්ට මෛත්‍රී කරන්න. දරුවන්ගේ ජීවනචර්යාව දෙස තමන්ගේ මනසින් දකින්ද අර කියන විකෘති කරුණු වල යෙදෙන්නේ නැතිව මම හිතන්නේ gedara ආවම හවසට දරුවන්ට සෙතක් සලසන්න පුළුවන් වගේම මම ඉදිරියේදී කියන්නම් දරුවන්ට සෙතක් සලස්වීම අහෝසි වෙන කාරණා රාශියක් gedara තියෙනවා. විශේෂයෙන් දුරකතන, විශේෂයෙන් මේ රූපවාහිනී, හොඳ දේවල් වලට වඩා හොඳ නැති දේවල්. ඒක තමන්ගේ දරුව වෙනුවෙන් ගත කරන්න තියෙන කාලයත් අපි ගත කරන්නේ කෙලෙස් වැඩෙන දේවල් හින්දා. සින්දු අපි අහන ඒ දේවල් පවා අපි කෙලෙස් වැඩෙන. ඒක නිසා දරුවන්ට ඒ නිවැරදි පරිසරේ පවින් වැළකෙන්න කුසල් රැස් කරන්න කුසලයේ තමයි අපි අත්කර ගැනීම පළමුව කළ යුත්තේ භෞතික සම්පත් වලට වඩා ඉහළින් ආර්ථිකයේ අධ්‍යාත්මයේ තුල එකතු කරලා අපි දැකිය යුතුයි කියන සංකල්පය ක්‍රියාවෙන් වගේම කතාවෙන් වගේම ක්‍රියාවෙන් එලි දක්වන දෙමාපිය පරපුරක් අපිට බිහි කරගන්නට අපි කටයුතු කළ යුතුයි. ඒ කළ හැකි කියන දැඩි විශ්වාසය අපි ඉන්න ඒක තමයි අපි මේ වැහැදවල් නොබල අපි මේ දායක වෙන්නේ මේ නාලිකාවටත් පින් සුදු වෙන්නට ඒ ලෝකෝත්තර අනුන සාක්ෂාත් කරගන්න. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපි ඊටමත් වැදගත් සාකච්ඡාවක් මැද්දේ ඉන්නේ. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්නේ. වෙසක් සතිය පුරා ටීවී ඉදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙනු ලබන උත්තම මුනි පූජා විශේෂ සජීවී සාකච්ඡාමය වැඩසටහන් මාලාව වෙසක් මස 7 වෙනිදා රාත්‍රී 9ට බුදුදහමෙන් පෝෂණය වූ කලාව පූජ්‍යපාද පොරල්ලේ අතුරුස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් මහාචාර්ය ආර්යරත්න කළුආරච්චි මහතාගේ සහ ශ්‍රීල් කාර්යවසම් මහත්මියගේ සහභාගීත්වයෙන් සජිත් රණසිංහ මහතාගේ මෙහෙය වීමෙන් හෙට රාත්‍රී 9ට තිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න. ලොව උතුම්ම දානිය වන ධර්ම දානමය පින්කම තම පළාතේ සිටම සිදු කර ගැනීමට ටීවී දිදුන නාලිකාව සිව්වන සංවත්සරයට සමගාමීව බණ්ඩාරවෙල නව ශාඛාව ස්ථාපිත කර ඇත. මෙව්ව පළාත වෙනුවෙන් ටීවී දිදුල නාලිකාවේ ශාඛාවක් ආරම්භ කරපු උතුම් අවස්ථාවේ ටීවී දිදුල ස්ථානය ආරම්භ කරලා මාධ්‍ය නාලිකාව ආරම්භ කරලා සිව්වසරක් ගත වෙන අවස්ථාවේ පසුගිය අවුරුදු 4 පුරාම මේ නාලිකාව අපේ ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් පවත්වගෙන යන්න අපේ දැනුමෙන් අපේ සිතුවිලි වලින් අපි උපරිම ශක්තිය ලබා දීලා තිබෙනවා. ඌව පළාතේ බණ්ඩාරවිල අංක 20 එත්විලාත් ගොඩනැගිල්ල. තන්තේරී හන්දිය බදුල්ල පාර බණ්ඩාරවිල ටීවී දිදුල නවතම ශාකාවට නොපමාවාම තන්න. බිඳුවයි හතයි හතයි හතයි දහයයි හැට පහයි අසූ හය. බිඳුවයි එකයි එකයි දෙකයි පනස් හයයි තිස් හයයි තිස් හය. සියලු විමසීම් බිඳුවයි හතේ තුනයි අසූ හතරයි හතලිහයි හතලිස් හතරයි. පින්වත්නී අපිට මේ සිත සදා ගැනීමේදී අපිට බුදුරජාණන් වහන්සේගේ නොයෙක් ක්‍රම අපිට බුදුහාමුදුරුවෝ දෙන්නවා. ඒ අතර පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ මේ හිත හදාගන්න අපිට අම්මා උදව් කරන්නේ මේ හිත හදාගන්න අපිට තාත්තා උදව් කරන්නේ නැහැ. මේ හිත හදාගන්න අපිට ඥාතීන් උදව් කරන්නේ නැහැ. නිසා අපි විසින්ම দমনය කරගත්තු සිත තුළ අපිට මේ සිත බොහෝම ලස්සනට පින්නතුනි හදාගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාන් වහන්සේ ධම්පදයේ දේශනා කළේ නතං මාතා පිතා සෛරා අනියේ වා පිතනාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං කතෝ කරේ. ඒ තමා විසින් සිත මෙහෙවාගෙන සිත සංවර කරගෙන ඉදිරියට යන ගමන් මගේදී Tamanට මේ සිත සදා ගන්න පුළුවන්කම තියෙනවා. අපි නැවතත් උත්තම මුනි පූජා අපේ සජීවී සාකච්ඡාමය වැඩසටහන සමගින් ඔබට පුළුවන් අපිව අමතන්නට 0112 56 36 36 දුරකථන මාර්ගයේ ඔබ වෙනුවෙන් විවෘතයි. අපිත් එක මේ වෙලාවේදී වැඩසටහන සම්බන්ධ වෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මැතිතුමන් ආයිබෝන ඔබතුමන්ට අයිබෝන සරණයි අද වගේ මේ සත්සමයේ මේ සත්සම දෙගෙන්නට කිට්ටුව අපේ බෞද්ධ හා බෞද්ධ සම්මන් වෙනුවෙන් මේ කෙරෙන සාකච්ඡාවට සජීවීව සම්බන්ධ වෙන්න ගැන මේකදී මට පොඩි අදහසක් එකතු කරන්න පුළුවන් දැන් අපේ බුදුන් වහන්සේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝධී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කියනකොට ගොඩක් රටවල මිනිස්සු ඕකක කියලා. මොකද ඒගොල්ලෝ හිතුවේ සත්තු ඉපදිලා අපේ ආහාරයට එහෙම මේ සතා ජීවත් කරපොහො අපෙක් අපිට අවශ්‍ය නැහැ. ඒත් මේ කොරෝනා රෝගයත් එක්ක අපේ කතා බහට ලක් වුණා ජීවේ සර්පයන් මකමූණන් වැනි විවිධ සතුන් උපයෝගී කොටගෙන මේ කොරෝනා රෝගයේ ආවාද කියන සැකයක් ඒකත්ෙන් ආවා. ඒක චීනයේ මුළුමනින් ප්‍රතික්ෂේප කළේ නැහැ. චීනය පතුන් නැරීම පවා පෞද්ගලික කාලයේ තුල තහනම් කළා. අනිත් පැත්තෙන් අපේ බුදුන් වහන්සේ අපිට අපේ පරිසරයට අපේ ගහකොළවලක අපේ ඇලදොල ගංගා මේ හැම දෙයක් ගැනම උන්වහන්සේ තුල තිබුණේ ආනන්දජනක ගෞරවයක්. නාන්සේ බුල්ලත්පුරේට වටින ගමන් නාන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා ගම පැත්තෙන් හමන සුලඟ පවා ආස්වාද ජනකයි. උන්වහන්සේ පිරිනොන් පාන්න කියති කුසිනාරා නගරේ. කුසිනාරාව අදත් එහෙම ඒ තරම් ජනකීර්ණ නැති ප්‍රදේශයක්. ඒ බුදුන් වහන්සේ ඉතා දීර්ඝ සාධනකින් යන ගමනෙත් ආනන්දහාමුදුරන්ට මතක් කරනවා චක්‍රවර්ති රජවරුන් පවා අවසන් ගමනදී කුසිනාරාමයේ මේ දීර්ඝ මඟ යද්දී මහත්යට මඩේ අමාරුවක් හැදෙනවා ඒ සියලු දේ කිසිත්තුන් වහන්සේ මේ කුසිනාරාමයටම ගමන් කරනවා වැඩම කරලා අවසන් ගමන් යනවා. මම බුදුන් වහන්සේගේ ජීවිතය තුළ දකින්නේ දැන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට අංක එකට ගත්තේ මේ අනිත්‍යයේ ප්‍රාණය එකට ගෞරවයක් දක්වන්න හැම තැනකම බුද්ධ ධර්මයේ තිබුණු දේවල් පාණාතිපාතා කාමී වරදවා හැසිරීම ඔය පස්පව් අද අධ්‍යයනල බලන්නේ මේ පස්කම් එකක්වත් නැහැ කරන්නේ. කොරෝනා සහිත සංස්කෘතියේදී න්‍යායාත්මක සහ දේශපාලනික විදේන පිටක. මම හිතක හරි වැදගත්. බුදුන් වදාළ ධර්මයේ බුදුන් දේශනා කරපු දේවල් වඩා නිවැරදි වෙන බව පෙනෙන්නේ මට පේන හැටියට නම් අපටත් වඩා බෞද්ධ නොවන අය පවා බුදුදහම වැළඳ ගන්නවා කියලා අකල්පලක් අතිකමා කිව්වේ මේ පරම සත්‍ය පිළිබඳ අවබෝධය කියලයි මට හිතෙන්නේ. ජේෂ්ඨ කතිකාචාර්යතුමනි ඔබගේ අදහස් වලට බොහොමත්ම ස්තුතියි. තාමත්ම වටිනා අදහස් ඔබ අපගේ වැඩසටහනට ඒ ආකාරයෙන් යොමු කළේ. සුධානන්ද හඳුන්නේ අපි වැඩසටහනේ මීළඟට ඔබ වහන්සේගෙන් ආන සූදානම් වන්නේ මම දැන් ගොඩක් වෙලාවට අපි හඳුනන අපි ජීවිතයේ ගොඩක් වෙලාවට සමාජයේ ගොඩක් වෙලාවට දකින ප්‍රශ්නයක් තමයි හැම දෙයකම අපි ස්වභාව ධර්මයට ඇඟිලි දික් කරනවා. ස්වභාව ධර්මයා තමයි මේක කියන්නේ මේකට කරුණු කාරණා උනේ ස්වභාව ධර්මයාගේ හැසිරීම කියලා. එතකොට ගොඩක් වෙලාවට වක්‍රාකාරයෙන් හෝ දැන් අපි පසුගිය කාලේ දැක්ක සුනාමි වදුර. ඒ වගේම දැන් මේ අපි වර්තමානයේ මුහුණ දෙන මේ කොරෝනා තත්ත්වය. මේ ස්වභාව ධර්මයෙන් අපිට ඇති වුණු හානියක් විදියටම මේක හඳුන්වන්න ගොඩක් වෙලාවට මිනිස්සු පෙළඹිලා තියෙනවා. ඇත්තටම අපේ හාමුදුරනේ දැන් මීට වඩා පුද්ගලයන් විදිහට අපිට මේකේ වගකීමක් යම් පැත්තකින් ගන්නට අවශ්‍යයි නේද අපේ හාමුදුරනේ. එහෙම නැත්නම් බුදුදහමේ කියා දෙන ශික්ෂණය පුද්ගලයා තුල වඩා වර්ධනය කරගත්තොත් ගොඩක් මේ වගේ මේ අපි ස්වභාව ධර්මයට ඇඟිල්ල දික් කරන දේවල් අඩු වෙනව නේද අපේ හාමුදුරනේ. ස්වභාව ධර්මයට කතා කරන්න බෑනේ. එහෙමද? නිසා කියන්නද බෑ. හරි. ඉතින් දැන් ඕක මෙහෙමයි. අපට මතකයිද අපි ඉස්කෝලේ යන කාලේ වෙනකොට දැන් මේ ස්වාමීන් වහන්සේත් කිය මම නම් යම් යම් තැන්වලදී එකඟ වෙන්නේ නැහැ ඒ සමහර දේවල්. මම නම් හිතන්නේ සාමාන්‍යයෙන් 90 80 වගේ දශකෙන් පස්සේ පහළ වෙච්ච ආයට ඉපදිච්ච ආයට හිතීමේ හැකියාව සාපේක්ෂ වශයෙන් අඩුයි කියලා. ඊට එහා දශකවලදී ඉපදිච්ච අයට 180කට විතර යමක් හිතලා මතක කිරීමේ හැකියාව තියෙනවා නම් සුදුසු විදිහට 80 දශකයෙන් පස්සේ නම් මට නම් පේනවා ඒ ආගේ ඊටාම අඩුයි කියලා. මොකද මම දැන් 100 ගානකට උගන්ලා තියෙනවා, බැනලා තියෙනවා, කෑ ගහලා තියෙනවා, හික්මවලා තියෙනවා. ඒ නිසා මට නම් පේනිච්ච දෙයක් තමයි හිතලා කියන දේ හැරෙන්නට හිතලා කිරීමේ හැකියාව ඊටාම අඩුයි කියලා. ඒක පරිසරයට ඊට වඩා බලපකොත පරිසරයට ඒක හැමම ව්‍යාප්ත වෙනවා. දැන් අපට ඉස්කෝලේ යන කාලේ කියලා දුන්නු පාඩම් තමයි සමහර දේවල් මේ ගෙදර පළතුරු ගහක් හදාගන්න. මල් ගහක් හදාගන්න. මේ වගේ දේවල් කියලා දීලා දෙනවා. දැන් ඒකෙන් පේනවා අර මනස අර පරිසරයත් එක්කලා පරිසරයේ රිද්මේ මනසට දැනෙන විදිහට මේ දැනෙන්නේ නැති විදිහට කොච්චර එහෙම දෙයක් සිද්ධ කරාද කියලා. ඉතින් ඒවා කරනකොට මනස විකසිත වෙනවා. දැන් ඕක දේශනාව අනුකූල දේශනාවට අනුකූලවම ගත්තට පස්සේ බලන්න දේශනාවේ කොච්චර තියෙනවද මේ ශික්ෂාපද පනවකනකොට ඒ පනවපු ශික්ෂාපදමේ පරිසරයට කොච්චර වැදගත්ද කියලා පරිසරයට හානියක් නොවෙන්නට දැන් බුදුරජාණන්සේ පනවපු ශික්ෂාපදවල උපසම්පදා භික්ෂුන් වහන්සේ නාමකට පොළොව කොටන්න බෑ උපසම්පදා භික්ෂුන් වහන්සේ නාමකට මේ ගහක වැලක කොළයක්වත් කඩන්න බෑ. යස රුක්කස්ස ඡායාය නිසීදේය සයේයවා නසක්ක නතස සාකා භංජේය මිත්‍ර දුබෝයි පාපකෝ යම් ගහක හැවෙන හිටියා නම් ගහක් යට හිටියා නම් ඒ ගහේ වැලේ කොළයක්වත් කඩන්න එපා ඒක මිත්‍ර ද්‍රෝහිකමක් කියලා. දැන් ශික්ෂාපද තියෙන භූතගාම පාතවෙත පාචිත්‍ය. ගහක් වැලක් කඩන්නට බෑ. ශික්ෂාපද තියෙනවා. ඊළඟට තව දුරටත් ගියාට පස්සේ තියෙනවා මේ ගහකට වැලකට නිල් තනකොළ වලට කෙල ගහන්න බෑ. මූත්‍ර කරන්න බෑ. වැසිකිලි කරන්න බෑ. ඉතින් මේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දන්නවනේ ගස්වැල් වලට පණ නැහැ කියලා. ගස්වැල් වලට පණ තියෙනවා කියලා කිව්ව අන්‍යාගමික Hinduන් කීවේ. නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ කීවේ. ඒතර එහෙම බලනකොට ඒතරේ පරිසරයට දක්වලා තියෙන අනුග්‍රහය කොච්චරද? ඉතින් ඒ නිසා මේ පරිසරය පරිසරයේම කොටසක් අපි. ඉතින් ඒ පරිසරයට හානි වෙනකොට පරිසරයෙන් අනිත් පැත්තට ඒක ස්වභාව ධර්මයට අනුකූලවම ජීවියට හානිය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බොහෝ තැන්වල දේශනාවේ බොහෝ තැන්වල විනය පිටකයේ බොහෝ තැන්වල සමහර ස්වාමීන් වහන්සේලා මේ කාලේ වවණේක වවන්න මමත් අනුබල දෙනවා. දැන් අපි සේනාසන කීපේ කටයුතු කරන්නේ එක්කර් සේනාසනයක මාත් ඔය ළමයි ටිකක් ගෙනලා මං කිව්වා මේ මොනවා හරි හදන්න පටන් ගන්නක දැන් වැඩ කරගෙන යනවා. හැබැයි එහෙම කියලා මේ අපට පස් කොටාගෙන අපට ගස්වැල් කපාගෙන ඒවා කරන්න බෑ. ඒවා කනුවේකෝ පටවෙන් කන ඒවා කනාපේවා පාචිත්‍යයන්. පොළොව කටන්න බෑ. අණ කරන්නට බෑ. ගස්වැල් කඩන්නට බෑ. ඉතින් ඒ නිසා අපට විනයක් තියෙනවා. ඒ විනය පසෙකලා යන්න බෑ. හැබැයි විනය තුල ඉන්නකොට පරිසරයට වේවා, සත්වයාට වේවා, කුරා කුහුඹියට වේවා, ගහට වැලට, අවුවට හුළඟට, ඇලට දොලට පවා මේ සහනය සැලසෙනවා. මොකද ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ ආවාදයෙන් අනුශාසනාවෙන් මේ 5000ක් කල් පවතින ශාසනයට ඒක सिद्ध කරලා දෙනවා. ඉතින් ඒක තුල පිහිටියා නම් ඒ හික්මීම නැතිකම තමයි මෙතන වෙලා තියෙන්නේ. ඔය හික්මීම තිබුණා නම් මේ විපත්ති එන්නේ මොකද හේතුව ඒ ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන පවිත්‍රතාවත් එක්කලා සිද්ධ වෙන ඒ තුලින් සිද්ධ වෙන කායික වාචික ක්‍රියාකාරකම් තුලින් මේ කාටක්වත් පරිසරයටත් හානියක් වෙන එකෙන් පිටින් ගිය එක තමයි දැන් ආපස්සට හැරිලා බලන්න වෙලා තියෙනවා. ඉතින් අපේ රට දිහා බැලුවත් ඒ වගේ, මොන රට දිහා බැලුවත් ඒ වගේ පේනවා දහමෙන් පිටුපා ගිය නිසා ධම කියලා කියන ස්වභාව ධම බුදවරු පහළ වෙලා කලින් කලට මේ චතුරාර්ය සත්‍ය කියන මේ තියෙන ධම නැති වෙන ධම හදන ධම නෙවෙයි දේශනා කරනවා ඒකට පිටුපාලා යනකොට ඔය කියන හානි සිද්ධ වෙන නමුත් අපි හානි සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ පවතින මේ ව්‍යසනකාරී තත්වයෙන් මිදෙන්නට නම් ආපස්සට ගිහිල්ලා මෙතන ඉඳලා පටන් ගන්නට ඕනේ එතන ඉඳලා පටන් ගන්න තාක් කල් මේක හරියන්නේම නැහැ ඉතින් මේ පටන් ගන්න එක බුද්ධ ආගමෙන් උපරිමයෙන් කියලා දීලා තියෙන. එතනින් පටන් ගන්න. ඒ පටන් ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි මේ පහුවෙලා හරි කියලා දීගෙන යන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි අපේ තීරණාත්මක දවසක් වෙසක්. දැන් වෙසක් සමරන්නත් අපට බැරි වුණා. ගිය අවුරුද්දෙත් බැරි වුණා. ඉතින් ඒක නෙමෙයි දැන් සමහර කියනවානේ මේ මේ ගෙදරට රිංගාගෙන ඉන්න පුළුවන්ද මෙහෙම ඉන්න පුළුවන්ද එළියට බහින්න නැතුව දැන් ඉස්සර කීව අර කීවා වගේ මේ අපට මේ බණ භාවනා කරන්න වෙලාව නැහැ වෙලාව නැහැ ඉවරයක් නැහැ වැඩ දැන් වෙලාව වැඩි වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ හෙට එන දවසේදී පුළුවන් ගෙදරටලා ගියට දහමට අනුකූල බණ පොතක් පතක් කියවන්නට පුළුවන්. බණක් අහන්නට පුළුවන් තමන්ගේ මනපිලි මනස පිළිබඳව පොඩ්ඩක් හැරිලා බලන්නට පුළුවන් ඒ අහන හිතන දහමට අනුකූලව ඉතින් ඒ පණිවිඩය තමයි දිදුල මාධ්‍ය ජාලයෙන් මේ සිද්ධ කරන්නේ ඒක කවදත් සිද්ධ කරනවා ඉතින් අපි කවදත් කියනවා මෙහි ධර්ම දේශනාවල ප්‍රමිතිය ඇතැම් මාධ්‍යවලට වඩා ඉහළයි කියලා ඉතින් ඒ නිසා තවත් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවත් හදාගෙන මිනිස්සුන්ගේ නුවණස පාගාගෙන සංස්කෘතියකටත් හානියක් නොකර දර්ශනයටත් හානියක් නොකර මිනිස්සු ටිකත් හදාගෙන එතනින් හදාගත්තොත් අර මඩිහාමුදුරෝ කියවා වාගේ මිනිසා නොහදා රට හදන්න බෑ කියවනේ. මොකද මිනිසුන්ගෙන් සැදුම්ලත් කුලකේ රට. ඉතින් ඒ කුලකයේ ඒකක ටික හදාගන්න නැතුව මේක හදාගන්නට බෑ. ඉතින් ඒ බඳු අවවාද අනුශාසන දහමට අනුකූල නිසා එහෙම අරගෙන යන්න කියන කාරුණික පණිවිඩය තමයි අපට හෙට දවසටත් ඔබට කියලා දෙන්න sannivedanaya කරන්න තියෙන්නේ. එතනින් පටන් ගත්තේ නැත්නම් කවදාක්වත් දුක ඉතුරු වෙනවා. හොයාගෙන යන්නේ සැප. හැබැයි නතර වෙන්නේ දුකක. හැබැයි එතෙන් ආවට පස්සේ දුක පේන්නේ. එතකොට කල්පනලා ඉවරයි. ඒ නිසා සැප ඉතිරි කර ගන්න ඕන නම් මනසේ ධර්මයේ ඉතුරු කරගෙන යන්න ධර්මයේ ඉතුරු කරගෙන යොත් සැප හිතුවත් නැතත් Tamanට ලැබෙනවා. ඒක අඩු වුණොත් ඉරහඳාත ගාන තත්වයට ආවත් සැපනම් ඉතිරි වෙන්නේ නැහැ. දුක, දුම්නස, අතෘප්තිය, අසහනය කෙලවර කොට තමයි ඔය මනස නතර වෙන්නේ. ඒක ලෞකිකත්වයේ හරහා යන කොටත් එහෙමයි. ලෞතුරා සැනසීම දක්වා යන කෙනෙකුටත් ඕකම තමයි පණිවිඩය. නිසා ඒ බව මේ කටුක අත්දැකීම තුලදී මේ විපත්තිය සම්පත්තියක් බවට හරවා ගැනීමට බුදුදහමෙන් උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙසයි අපි මතක් කර සිටින්නේ. එහෙමයි අපේ හඳුරේ. මිනිහා නොහදා රට හදන්න බෑ. මිනිහාත් හදාගනිමින් රටත් හදාගනිමු කියන කාරණේයි අපේ හඳුරු පහදලා දුන්නේ අපිට. අපේ හඳුරුනේ මීළඟට මම අහන්න හදන්නේ දැන් හදිසි ආපදා තත්වයක තමයි අපි මේ වෙලාවේදී රට මුහුණ දීලා තියෙන්නේ. හදිසි ආපදා තත්ත්වවලට මුහුණ දෙන්නට බුදුදහමෙහි කියලා දෙන්නේ කොහොමද? මඟ පෙන්වන්නේ කොහොමද? දැන් අටලෝ දහමින් කම්පා නොවේ. මේ වගේමයි විශේෂ අවස්ථාවකදී උපයාගත් දේවල් කොහොමද රැස් කරගෙන පරිස්සම් කරගන්නේ කොහොමද කියන කාරණේ අපේ හාමුදුරනේ අපිට බුද්ධ දර්ශනය තුල කරුණු කාරණා වටහා දෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු අපේ හාමුදුරනේ. කුසල් ආපදා කියන වචනය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයෙන්ම අපි ගත්තොත් එහෙම අවස්ථා කීපකදී යෙදෙනවා. අපි ගත්තොත් ආපදාසුකෝ මහරජ තාම වෙද්දබ්බෝ කියලා සත්ත ජටිල සූත්‍රයේ බුදුරජාණන් සඳහන් කරනවා ඒ කියන්නේ කෙනෙකුගේ කායික වීරිය වෙන්නත් පුළුවන් මානසික වීරිය වෙන්නත් පුළුවන් විශේෂයෙන් එතන කතා කරන්නේ මානසික වීරිය ආධ්‍යාත්මික ශක්තිය කෙනෙකුගේ ආධ්‍යාත්මික ශක්තිය හරියටම බලා ගන්න නම් ඔහු කරදරයක වැටෙන්න ඕනේ කියලා පුද්ගලයා කවුද කියලා තේරුම් ගන්න ඒ වගේම ආපදා කියන වචනේ ප්‍රසිද්ධ ලෙස දෙන තැනක් තමයි ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දීහි කම්මං පයෝජයේ චතුත්තංච නිධාපේය ආපදාසු භවිස්සති මුදල් කළමනාකරණය ගැන තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අපිට අනුශාසනා කරලා තිබෙන්නේ. උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අපි හෙට දවසට පැමිණෙන්නේ 2609 වන සම්බුද්ධත්ව ජයන්තිය. පරිනිර්වාණයෙන් 2564. උන්වහන්සේ බලන්නකෝ ඈත අතීතයේ අපිට ඒ දීප පණිවිඩය අදට කොච්චර මේ සජීවීද කියලා. වෛද්‍යතුමනි බොහෝ දෙනෙක් මේ වර්තමානයේ තුල හරිහම්බ කරලා අර ශනික විනෝදයේ තමයි ගොඩක් මුදල් වියදම් කරන්න හුරු වෙලා තිබෙන්නේ. නමුත් දැන් වර්තමානය තුළ අපිට ඇහෙනවන්නේ දැන් ඔය ඇතැම් වචන දැන් ඉංග්‍රීසි වචන සිංහල බවට පත් වෙලා. ඒ කියන්නේ සිංග්ලිෂ් බවට පත් වෙලා. අපි ගත්තොත් ෆික්ස්ඩ් ඩිපොසිට් කියලා කියන FD කියලා කියනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ අපි ගත්තොත් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී අර මුදල් කළමනාකරණය ගැන දේශනා කරන ආපදාසු භවිෂ්‍යති කියලා කියන්නේ ෆික්ස්ඩ් ඩිපොසිට්. සේවින් account එකේ තියෙන සල්ලි ටික නෙමෙයි. මොකද සේවින් account එකේ තියෙන සල්ලි ටික අපි කාඩ් එක පන්ච් කරා සල්ලි ගත්තා වියදම් කළා එච්චරයි. දැන් ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ මිනිස් මනුස්සයව විනාශ කරන දෙයක්. ඩෙබිට් කාඩ් එක ඊට එහා. ඩෙබිට් කාඩ් එකෙන් ශනිකව ශනිකව ශනිකව අපි ගන්නවා. ඒකෙන් ඉතුරුවක් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් දේශනා කරනවා හරි හම්බ කරන ධනයෙන් කොටසක් යොදවන්න ඒකේන භෝගේ මුංජෙය. තමන්ගේ පරිභෝජනයේට ඒ කියන්නේ ආහාර පාන වලට විතරක් නෙමෙයි. පුණ්‍ය කටයුතු වලට පවා ඒ කොටසෙන් තමයි යමක් එයා වේදන් කරන්නේ. මුංජය කියන කොටසෙන් පරිභෝජනයේද. ද්විහිකම්මං ප්‍රයෝජේ. ඒ කියන්නේ වැඩිපුර එතන ද්විහිකලේ කොටස් දෙකක්. එතකොට වැඩිපුර ප්‍රමාණයක් ආයෝජනය කරන්න ආයෝජනය කරන්න කියලා කියන්නේ ගොවිතැනට වේවා ව්‍යාපාරයට වේවා වෙළඳාමට වේවා වෙන යම් ධනෝපායන ක්‍රමයකට වේවා වැඩිපුර මුදල් ප්‍රමාණයක් යොදවනවා මොකද වැඩිපුර ලාභ ලැබුණොත් තමයි සැපසනීපෙට ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ ලෞකිකව ගත කරන ජීවිතේ වෙන්න පුළුවන් ඒ වගේම අපි ගත්තොත් ඒ ලෞකිකව ජීවිත ගත කරන අයනේ දැන් මේ ශාසනයට පවා සිව්පසය ප්‍රදානය කරන්නේ මොකද ගිහි අයගේ අතේ යමක් වැඩිපුර රැඳුනොත් තමයි අපිට පන්සල හොඳට හදාගන්න පුළුවන්කම තියෙන්නේ නේද? ධර්මශාලාවේ ටයිල් කැට ටික. එතකොට ධර්මශාලාවේ සිවිලිබ නේද? ඇතැම් විට රස්නේ වැඩි නම් මොකක් හරි වායු සමනීකරණයක් හයි කරගන්න වෙන්නේ සදහැවතුන්ගේ අතේ වැඩිපුර යමක් රැඳුනොත් තමයි. මම කියන්නේ මේ වර්තමාන පසුබිම. ඒව අත්‍යවශ්‍ය කාරණා නෙමෙයි. පොල්ලතුමඩියේ බණ කිව්වත් බණ කියවෙනවා. මොකද බුදුදහම විරාගී දහමක් නිසා. නමුත් ගිහි අයගේ අතේ යමක් රැඳෙන්නට ඕනේ. ඒක නිසා හැබැයි එයාට යමක් වැඩිපුර ලැබෙන්න ඕනේ. ඒක නිසා බාධිතුනස දේශනා කරනවා වැඩිපුර ප්‍රමාණයක් ආයෝජනය කරන්න. ඒ කියන්නේ ලාභ ලැබෙන වැඩපිළිවෙලකට යොදවන්න. ඒ වගේම චතුත්පංච නිදාපේය හතරවන කොටස. ඒ කියන්නේ එක කොටසක් පරිභෝජනයේට, ඒ කියන්නේ අනුභවයට අත්‍යවශ්‍ය කටයුතු වලට පින් කරන්න. ඒ වගේම තව කොටස් දෙකක් ආයෝජනයේට, චතුත්පංච නිදාපේ කියලා කියන්නේ ඒ කොටස් තුනක් අර කලින් කියන දේවල් වලට අතහැරලා ආපදාසු භවිෂති ආපදාවකදී විපතකදී කරදරයකදී ගන්න යොදා මේ අයින් කරලා තියන්න කියනවා. දැන් මේක කියද්දි මට මතක් වුණා අපේ මේ සිංහල ගැමි අහිංසක ක්‍රමයක් තිබ්බා බත් උයන්න කලින් හාල් හොදන්න කලින් හාල් මිටක් අරන් තිනවා මේ වෛද්‍යතුමනි. ඒකට කියන්නේ මිටි හාල් ක්‍රමය කියලා. කියන්නේ අපේ ආච්චි එහෙම කරලා තියෙනවා. උයන්න කලින් හාල් මිටක් අරන් තියෙනවා. ඒතර ඒ හාල් මිටෙන් ඇතැම් විට අපිම බත්තු ඊළඟ බව කරනවා නෙමෙයි. අසරණ කෙනෙක් එනවා. අද වගේ ළඟ පොඩ් සිටියේ ග්‍රොසරි එක තිබ්බේ නැහැ ඉතින්. අහිංසක ඉතින් අර ගොඩේ ක්‍රමනේ තිබ්බේ. හරි ගොඩේ ක්‍රම තිබ්බේ. නමුත් ඒ ගොඩේ ක්‍රම තුල මනුස්සකමත් උපරිමයෙන්ම තිබ්බා. ගෑස් තිබ්බේ නැහැ. දරකෝටු වලින් තමයි බත් තිබ්බේ. ඒ වගේම මොනවම හරි වත්ත පිටියේ වැටුනොත් එහෙම වැටලා තිබ්බොත් එහෙම වේලන්න පුළුවන් දේ නම් වේලනවා. මම දන්නවා දැන් බිලින් වේලනවා. බිලින් ටික වේලලා තියාලා මේ ඇඹුලට ගන්නවා. ඇතැම් විට බිලින් අච්චාරු හදනවා. ඒ වගේ මේ කොස් වලින් කරන දේවල් කොස් තම්බනවා ඈ ඒ වගේම වැල වරක වලට ගන්නවා කොස් ඇට ටික ඇතැම් විට බදිනවා ඒ වගේම අටකොස් දානවා වැලි කොස්සට කියලා කියනවා. ඒ වගේම මේ කොස් ඉරි ටික වේලනවා. වේලලා මේ සීනි දාලා මම දන්නේ ඒක හදන ක්‍රමය මට මතක නැහැ හරියටම. සීනි හරි පැණි හරි දාලා ඒක හරි මේ හොඳ මේ ස්වීට් එකක්. කියන්නේ කැවිලි වර්ගයක්. ඒ කොස් ඉරි වලින් ගන්න සාමාන්‍ය කොස් ඉරි ටික විසිකරන එක නිතරන්නේ. දැන් වර්තමානයේ තුල ඒ වගේ දේවල් නැහැ. හැබැයි ඒ වගේ තුමනි මේ දැන් මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව ගත්තොත් එහෙම මේ අය මේ හැම මේ කොස් කොස් අපි හිතමුකෝ කොස් වල අපි ඉරි කියලා. ඒ කොස් ඉරි මේගොල්ලෝ පැකට් කරනවා. අඹ ටික දැන් අපේ අඹ එහෙම අඹ කෙසෙල් අපේ කොච්චර අපිට යනවද බලන්නකෝ. මේගොල්ලෝ මේවා වේලලා වෙනමම කල් තබාගත හැකි ක්‍රමයකට මේක මේ අසුරලා අවුරුදු ගාණක් ගියත් මේ අර කල්ලිකුත් නොවන විදිහට සුරක්ෂිතව මේ අනුභව කරන්න පුළුවන් විදිහට හදනවා. ඉතින් ඒක නිසා දැන් අපේ රටට ඒ වගේ ක්‍රම අවශ්‍යයි. දැන් අර ආපදා අසු දැන් අපිට දැන් මේ ආපදා තත්වයක් නැති වෙලා තියෙන්නේ. හැබැයි මේ ආපදා තත්වය විශ්වලාගත්ත ආශිර්වාදයක් එක්තරා පැත්තකින්. කියන්නේ කුසල් ගොඩක් දෙනෙක් ගොවියු බවට පත් වුණා. දැන් සාමාන්‍ය මල් පෝච්චි වල අපි හැදුවේ ක්‍රෝටන් නේ. ඇතැම් විට බුදුරජාණන්සට පූජා කරන්න වයිදුමනි මලක් නැහැ. දැන් බුදුරජාණන්සෙන් දැන් අපි මේ වන්නගන්ධ ගුණෝපේතං කියලා කිව්වට මල් නැතුව තමයි ගාථාව කියන්නේ. කෘතිම මල් පූජා කළා කියන්න බෑ. වන්න ගන්ධ මේ වර්ණ වර්ණයෙන් තියෙන ගන්ධ නෑ <laughs> කෘතිම මල් වල. නේද? ඉතින් ඒක නිසා දැන් වර්තමානයේ වෙන විට මේ ලැබිච්ච විවේකයේ බොහෝ දෙනෙක් හැම දිනම නෙමෙයි බොහෝ දෙනෙක් මේ කාලය යහපතට යොදාගෙන තියෙනවා. බොහෝ දෙනෙක් මේ කොරෝනා මන්ත්‍රය ජප කර කර ඉන්නේ නැහැ. තමන්ගේ දරුවන්ව ජීවත් කරවන්න ඕන ආදායම් නැහැ. දැන් කුලී රස්ත දැන් හැම කෙනාටම රජයේ ආදායම් ලැබෙන්නේ නැහැනේ. පෞද්ගලික ආයතන වලින් ආදායම් ලැබෙන්නේත් නැහැ. බැංකුවල තැන්පත් කරපු මුදල් පොලී බවට පත් වෙලා ඒවා මාසිකව ගන්න ලැබෙන්නේ නැහැ. නිසා මොනවාම හරි ජීවත් වෙන්න ඕනේ. ඒතර ජීවත් වෙන්න ඕන නිසා මිනිස්සු මොනවාම හරි ගොවි තැනකට වර්තමානයේ වෙදී යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක කොරෝනා ආශිර්වාදය කියලායි මට නම් හිතෙන්නේ. ඒක නිසා අර ආපදා තත්වයකට මුහුණ දෙන්නට මට හිතෙන්නේ බෞද්ධයන්ට තරම් බෞද්ධයන්ට තරම් ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් ඒ කියන්නේ පණිවිඩයක් ලෝක වෙන කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. දැන් බලන්න ලෝක බලවතාකේ ඇමරිකාවට වෙච්ච බලන්නකෝ පහසුකම් ලැබිච්ච මිනිස්සු හීන දකින ලන්ඩන් ලන්ඩන් කියලා හීන දැක එංගලන්තෙට වෙච්චදී. එතකොට බලන්නකෝ අයිපල් කුළුණ තියෙන ප්‍රංශෙට වෙච්චදී. ඉතාලියට වෙච්චදී. එතකොට මේ ලංකාවේ ඇතර හැබැයි මේ මෙතනදී මැදිස්තව කියන්න ඕනේ වර්තමාන පරිපාලනයට පින් දෙන්න ඕනේ. වර්තමාන පරිපාලනයට පින් දෙනවා කියලා කියන්නේ මේ ගෝඨාභය මහත්තයාගේ ඡන්දදායකෙක් නිසා නෙමෙයි. මහින්ද මහත්තයාගේ තවත් චන්ද්‍රායකයන් නිසා නෙමෙයි. මොකද වර්තමානයේ පරිපාලනයෙන් අපිට පුදුමාකාර මේ උපකාරයක් ලැබුණා මේ කොරෝනා වෛරස් තත්ත්වයේ මේ ආකාරයෙන් මැඩපවත්වාගෙන අපේ රටේ මිනිස්සු නොමරි ජීවත් කරවගෙන මේ ගමන අපිට අමාරුවෙන් හරි මේ විදිහට යන්නට පුළුවන් වීම ගැන අපි රාජ්‍ය පරිපාලනයටත් මධ්‍යස්තව අගතිගාමි නොවි පින්දීම වටිනවා. ඒක අපේ යුතුයකමක්. එහෙමයි ප්‍රයන්තුරුනි. වෛද්‍යතුමනි ඔබතුමන්ගෙන් දැන් අපි මේ කොරෝනාව පැත්තට කතාව ආපු හින්දාම දැන් ජංගම දුරකථනයට පවා දැන් පැයෙන් පැයට විනාඩි 15න් 15ට මේ පණිවිඩ ලැබෙන්නේ මෙන්න මෙච්චර ආසාදිතව වාර්තා වුණා මෙන්න මේ විදිහට තමයි තත්ත්වය පාලනය වෙන්නේ කියන එක. එතකොට වෛද්‍යතුමනි දැන් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් දැන් අපිට පොඩ්ඩක් කලින් තිබ්බට වඩා පොඩ්ඩක් ශීඝ්‍රයෙන් වැඩි වී යාමක් දක්නට තියෙන හින්දා වෛද්‍යවරයෙකු විදිහට මේ වෙලාවේදී අපිව බලන් ඉන්න අයට සහ මේ අපි සාකච්ඡාවෙන් මේ කොරෝනාව පැත්තට ආපෙන්නම මොන වගේ පණිවිඩයක්ද දෙන්නට තියෙන්නේ සහ තවදුරටත් ඔබතුමන්ට මගෙනු කාරණා තියෙනවා ඒ සඳහාත් වෙලාව. ඔව් මෙතනදී අපි බලන්න අවශ්‍යයි බෞද්ධ දර්ශනය මෙතනදී මේ සයන්හන්සලා දෙන්නම ඉතාමත් මනමින් මතු කරා වාගේ අපේ තියෙන ශික්ෂාවේ තියෙන වැදගත්කම. දැන් පළවෙනි දේ තමයි අපි බඳ වලඳගෙන ආචාර කරන පිරිසක් නෙමෙයිනේ. අපි එක්ක ආයුබෝවන් කියන එක්ක වැඳලා ගරු කරනවා. දැන් මේ දෙකටනේ ඇවිල්ලා තියෙන්නේ බටහිර ජාතිනුත් දැන් මම ඒකයි කියන්නේ අපි මේ වගේ තියෙන වැදගත්කම. ඒක නිසා අපි හැම වෙලෙම ඇලී ගැලී ඉන්නේ නැතිව අතහැරීමනේ පුරුදු කරන්නට කියන්නේ. ඒ වටිනාකම මෙතනින් දකින්නවා. දැන් මේකේ මීටරයක්ම කියන ගානටම ලෝකයේ මේකේ නිදර්ශනය කරලා තියෙනවා. ඒක නිසා සමාජ දුරස්ථභාවය ඇති කරලා කියලා කිව්වට මනසින් දුරස්ථ වීමනේ මනසින් මෛත්‍රී කරමින් කරන්න ඕනේ කියන එක. අනේ මෙතනදී මතුවෙන අනිත් කාරණේ තමයි තමන් විතරක් ආරක්ෂා වෙලා බෑ කියන එක තහවුරු කරන අවස්ථාවක් මේක. තමන් අනිත් අයත් ආරක්ෂා කරගෙන සියලු සත්වයෝ නිදික්වා කියන එක ප්‍රායෝගික විවාහයකට ඇවිල්ලා තියෙන අවස්ථාවක්. ඒක නිසා තමනුත් තමගේ දුවදරුවන් සහ වැඩිහිටිය ඇතුළු ගෙදර සිටින සියලු දෙනත් සමාජයේ ගමන් කරන අය තමන්ගේ කන්තෝරුවත් සියලු දෙනා රැකගත් නැත්නම් තමන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ නැති බව හොඳටම තහවුරු වෙච්ච අවස්ථාවක් ඒ නිසා මේ අපි කියන සමාජ දුරස්ථභාවයේ සහ අපි අර කියන හනිපාරක්ෂණ ක්‍රමවල මූලික හරය අවසානයේදී අපිවත් රැකගෙන අනුන්වත් රැක ගන්න ඕනේ ලෞකික ලෝකෝත්තර දෙකේම තියෙන වටිනාකම මෙතනදී තහවුරු වෙනවා. ඊළඟ අපි ගත්තාම මේ ශික්ෂාවේ පන්සිල් පද පහ රැකීමේ වැදගත්කම මෙතනදී තහවුරු වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි දැන් මෙතනදී අපි වෛද්‍යවරු හැටියට කොච්චර උත්සාහ කරත් රජය කොච්චර උත්සාහ කරත් ඒ වගේ අපිට උදව් කරන හමුදාවේ පොලිසිය සහ පරිපාලන සේවාවල තියෙන සියලු දෙනාගේ මොන අනුග්‍රහය ලැබුණත් මහජනතාව ශික්ෂණයකින් මේකේ කටයුතු කරේ නැත්නම් මොන ඇඳිරි නීතිය දැම්මත් ඒ තමන් ඒ ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළොත් තමන්ගේ ශික්ෂණය පවත්වාගෙන ගියේ නැත්නම් පැහැදිලිව මේ ප්‍රශ්නය අපිට මුහුණ දෙන්නට බැරි වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ශික්ෂාකාමී රටක් හැටියට එහි තියෙන වැදගත්කම පැහැදිලිවම තහවුරු වෙන අවස්ථාවක් මෙතන තියෙනවා. අපි දකිනවා මේ ශික්ෂණයේ කඩන විශේෂයෙන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය නැත්තම් සමහර જાතීන් මේ වගේ ශික්ෂණයකින් පෙළඹිච්ච නැති පිරිස් වලින් මේ රෝගයේ පැතිරීම වැඩි බව අපි හොඳින්ම දකිනවා. ඉතින් එතනදී පෙන්වන්න කරන දේ තමයි අපේ මේ ශික්ෂාපදවල තියෙන වැදගත්කම පන්සිල් කියන ශික්ෂාපදේ. ඒ වගේම සාගරු සාමින් වහන්සේ පෙන්වන්න කරලා දුන්නා වාගේ බොහොමයක් අය මෙච්චර කාලයක් කිය කියා හිටියේ අපිට බණ භාවනාවක් කරන්නද බණක් අහන්නට වෙලා නැහැ කියලා. දැන් ඉතින් දවස් 45ක් ගෙදෙත් ඉඳලා නිරෝධායන වෙලා මම අහන්න කැමති මේ අය දැන් වෙසක් දිනෙත් ඇවිල්ලා තියෙනවා. බණ දිනකට මිනිත්තු 20ක්වත් බණ ඇහුවද? ගෙදර පිරිත් කී දෙනෙක් එකතු වෙලා කිව්වද? භාවනාවේ කොච්චර යෙදුනද කියන එක. දැන් ඔබ කොරෝනා සම්බන්ධවම අහපු නිසා මම මේ අවස්ථාවක් කරගෙන මේ වෙලාවේ කළ හැකි දේවල් ගැන පැහැදිලි වැටහීමක් ප්‍රායෝගික වැටහීමක් දෙන්නට උත්සාහ කරනවා. පළවෙනි දේ තමයි මේක අවස්ථාවක් කරගන්නට පුළුවන් විශේෂයෙන්ම අපි දන්නවා අර කතා කරපු මහත්මයාත් මේ වෙලාවේ කිව්වා අපි ප්‍රාණියා අඳුරා ගැනීම ප්‍රාණඝාතයෙන් වැළකීම තමයි පළවෙනි ශික්ෂාපදයේ හැටියට අපි දකින්නේ. අපි දිගින් දිගටම කිව්වා ප්‍රාණඝාතයෙන් තොර කෘෂිකර්මයෙන් තමයි අපි ආහාර නිෂ්පාදනය කරගත යුත්තේ කියලා. අපි දිගින් දිගටම කිව්වා බෞද්ධයන් හලිකාවෙත් එකතු වෙලත් අපි ඒ අපේ අදිසි අභාවයටපත් වෙච්ච අපේ කුසල ධම්ම ස්වාමින් වහන්සේ එක්ක වැඩසටහන් ගණනාවක් කිය වසවිසෙන්තර ආහාර නිෂ්පාදනය කරගන්නට කියලා. මොකද වසවිසෙන් යුතු ආහාර නිෂ්පාදනය කරගත්තාම විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විතරක් නෙමෙයි අපිට ඒක හානි වෙනවා විතරක් නෙමෙයි බෝන වන රෝග ගණනාවකට මුල පුරනවා කියන්නේ. ඒක නිසා ඥාන විකෘති කරපු නැති ආහාර වලට යන්න. අපේ දේශීය බීජ වලට අපි මුල් තැන දිය යුතුයි. අපි කෘෂි රසායන වලින් තොරව ආහාර නිෂ්පාදනය සහ ඊට පස්සේ පරිභෝජනය කියන හැම අංශයකම කළ යුතුයි කියන එක මූලික මතය දැරුවා. අද ඒක තහවුරු වෙලා තියෙනවා. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා හැම ගෙදරකම තමන්ගේ ගෙවත්ත ගේ උයනක් කරගන්නට තමන් වගාවේ දෙන්නට කියලා. බුදුහාමුදුරන්ට වඳින්න මල් ටිකකුත් ඒකේ පැල කරගන්න අර කිව්වාගේ ප්‍රෝටීන් නොවන කල වර්ග බිහි කරගන්නත් අපි කටයුතු කළොත්. ඒක විතරක් නෙමෙයි තියෙන්නේ වදගත්කම තමයි මෙතන දරුවෝ ටිකක් ගෙදර ඉන්නවා. දරුවෝත් එකටත් මානසික පීඩනය කියනවනේ මානසික පීඩන අඩු වෙන හොඳම දේ තමයි ගෙදර වගාවකට මේ දරුවන්ව යොදවා ගැනීමේ අවස්ථාව තියෙනවා. මම මෙතනදී කියන්න අවශ්‍ය අපි අපේ තිබ්බේ ගෙවත්ත නෙමෙයි ගේ උයන කියන සංකල්පය. ගේ උයන කියලා කියන්නේ කැලෑවක් වගේ තිබ්බා කියලා. බටහිර ජාතීන් මේ වන විට පළ කරලා තියෙනවා ලංකාවේ තිබේ ෆොරස්ට් ගාඩන් එකක් කියලා. කියන්නේ කැලෑවක් හා සමාන. ඒ කියන්නේ මෙහි පහළ මට්ටමේ ගෙවත්ත කියන එක ගෙව්වේ නැතිබ්බේ ගොටුපල වාගේ දේවල් ඊට පස්සේ මිරිස් වාගේ ගස් වර්ග නැත්නම් ඔය අපි මේ බටු වර්ග අර අපි දන්නවා තිබ්බටු එළබටු වාගේ බටු වර්ග ඊට පස්සේ ඊට වඩා ටිකක් ඉහළට ගිය කුරුඳු වාගේ පැල ඊට පස්සේ තව ටිකක් ඉහළට ගිය අඹ වැනි ශාක ඊට පස්සේ කොස් වැනි ශාක ඊට පස්සේ වියන කඩාගෙන ඉහළට යන පොල් වැනි ශාක කියලා ස්තර කීපයකට තිබ්බේ වගේම තමයි ලිඳ අසල කොහිල වලක් තිබ්බා. දැන් මේක කැලෑවක් වගේ දැක්කලු. ඒකට හේතුව තමයි සුද්ධගෙන ඇයි කැලෑව කියන්නේ කියලා කිව්වා. මේක ඇති දෙයක්වත් නැති නැති දෙයක්වත් නැති දෙයක් කිව්වලු. ඒ කියන්නේ ඇති දෙයක් නැහැ කියේ විකුණන්න දේවල් නැහැ. නමුත් නැති දෙයක් නැහැ කිව්වේ නැති දෙයක්වත් නැහැ කියන එක. අපි ඒ වගේම තමයි පොහොර දැමීමක් විශේෂයෙන් අවශ්‍ය නැහැ. ඒක ස්වභාවික පරිසරය වාගේ අර උඩ වැටෙන කොළ වලින් පරිසරය වෙන වතුර කාන්දු වීමකුත් නැහැ. පාංශු කාදනයක් නැහැ. ඉතාමත් වැදගත්. මම ළඟදී පොතක් කියවා මේ කියන ෆොරස් ගාඩන් එක තිරසාර භාවයේ ඇති කරන කාරණා 34ක් යටතේ එංගලන්තේ පළ කරන ලද පොතක මේක විග්‍රහ වෙනවා. ඒක විශාල සංඛ්‍යාවක් ඒ පොත් විකින්ලා තියෙනවා කියලා කැන්ඩි ෆාමින් කියලා නැත්නම් ෆොරස්ට් ගාඩනින් කියලා තමයි ඒ පොතේ කියලා තියෙන්නේ. එතකොට අපේ ඒ ගේ උයන නැවත බිහි කර ගන්නට පුළුවන් නම් අර කිව බෞද්ධ දර්ශනයේ තියෙන වටිනාකම හොඳටම මතුවෙනවා. ඒ කියන්නේ අපේ මේ කැලෑවක් හා සමාන තමයි ගේ උයන ගෙවත්ත පවා තියාගත යුත්තේ කියන එක. ඒ වගේම තමයි ගෙවත්තේ තව තිබ්බා මේ අපේ භෝග කීපයක් තිබා අපිට ඖෂධ සඳහා ගන්න කොත්තමල්ලි වෙනිවැල් ගැට ඒවැනි භෝග අපි දකිනවා අපේ පරණ රජවරු එවැනි ගෙව්වෙන් තමයි අපේ ඒ සංස්කෘතියට දායාද කරලා තිබෙන්නේ මේ කටයුතු පෙන්වන්න කරන්නට පුළුවන් ඒ වගේම තමයි මෙතනදී මේ මස්මාළු කන එක ගැන මතු කරපු නිසා මම වචනයක් කියන්නට අවශ්‍යයි. මේවා දෙයියන්ගේ ලෙඩ නෙමෙයි වෛරස් රෝග වලට කිවි. ඒක නිසා මට විශේෂයෙන් මේ සත්ත්ව පාලන අමාත්‍යාංශනුත් දැනුම් දුන්නා කුකුල් මස් වාගේ දේවල් විකිණෙන්නේ නැහැ කියලා. එතකොට ඒක තමයි අපේ මිනිස්සු මේවට කිව්වේ පිළි ආහාර කන්න හොඳ නැහැ මේ දෙයියන්ගේ ලෙඩ ආපුවාම කියන එක. දැන් මේක පළ කරන හොඳම දත්තයක් මම මේ අද අරගෙන ආවා. මේ තියෙන්නේ ඇමරිකාවේ නියුට්‍රිෂන් මෙතන තියෙන නියුට්‍රිෂන් ගයිඩ් ෆෝ ක්ලිනිෂියන්ස්. ඒ කියන්නේ වෛද්‍යවරුන් සඳහා මේ අපේ දායකත්වය දෙන නැත්නම් පෝෂණය පිළිබඳ ඇමරිකානු පොත මේ පොතේ ප්‍රමාණය තියෙනවා. මේ පොතේ කේවල බැලුවොත් තියෙන හැම රෝගයක් සඳහාම රෝගය හැදුනට පස්සේ Taman ගත යුතු ආහාර ගැන දත්ව සටහනක් මේක සටහන් කරනවා. මේ පොතේ කිසිම ශාක මේ මේ සත්ව ආහාරයක් නැහැ. මේකේ මේ 2019 පොත 2000 මීට කලින් ආපු පොතේ මේ මේවා තිබ්බ බිත්තර තිබ්බා. එයත් අයින් කරලා. එතකොට පේනවා ලෙඩක් හැදුනට පස්සේ අද තියෙන විද්‍යාවෙනුත් තහවුරු වෙලා තියෙනවා පැහැදිලිවම. එහෙනම් මස් මාංශවල තියෙන විනාශය. ඒ කියන්නේ ශාකාහාර. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෝබාධර්මයේ සමග ගත කිරීම කොච්චර කාලෝචිතද කියන එක පිළිබඳ අද විද්‍යාවෙන් මේ විදිහට තහවුරු වෙනවා. ඒ වගේම තමයි මේ පිරිත් ගෙදරක කියන එකේ වැදගත්කම. ඔබ ඇහුවා ප්‍රතිශක්තිය ගැන. මම මෙතන ඇත්තටම වාර්තාවක් අරගෙන ආවා. මම මොකද මේවා අපේ දත්ත වලින් ඉදිරිපත් කර සමහර අය පිළිගන්නට ලෑස්ති නැති නිසා විශේෂයෙන්ම මේ බටහිර දත්වල පෙන්වුම් කරන පැහැදිලිවම පිරිත් ශ්‍රවණය කිරීම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ ඉහළ යනවා කියන එකෙන් තමයි ඉල්ලීමක් කරනවා බෞද්ධ ගෙවල් වල අබෞද්ධයන්ටත් ඇහෙන ලෙස. ඇත්තටම ඒ අයටත් මේ පිරිස් ශ්‍රවණය කිරීම සඳහා ඒ අයගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න කියලා මේකේ ඒක පරිශ්‍රණයක් සඳහන් කරලා තියෙනවා අර මීසල්ස් කියන එන්නත නැත්නම් සරම්ප එන්නත දෙන දරුවන්ට පිරිත් අහන්න සලස්වලා සහ නැතුව කරන ලද පරිශ්‍රණය අනුව පිරිත් අහලා ඒවා ශ්‍රවණය කරපු අයගේ ප්‍රතිශක්තිකරණය නැත්නම් ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි වෙලා තියෙන බව විද්‍යාත්මක දත් වලින් තහවුරුලා තියෙනවා. ඒ වගේම තමයි භාවනාව. මම මේකත් මේ අරගෙන ආවා පෙන්눔 කිරීම සඳහා ඔබතුමන්ලට. දැන් මේ භාවනාව යෝජනා කරන්නේ ලංකාවේ පිරිසක් නෙමෙයි ඇමරිකානු හෘද රෝග විශේෂඥ වෛද්‍යරුන්ගේ සංගමයයි කියනවා. භාවනාව තුළින් හෘද රෝග වලින් අඩු වෙන්නට පුළුවන් ඒ කියලා. ඒ වගේම තමයි එතනින් එහාට ගියාම තියෙන අංශභාගය හැදෙන එක. ඒ වගේම තමයි ස්නායු වලට තියෙන මේකේ තියෙන අවශ්‍යතාවය. ඒක නිසා අපිට පෙන්눔 කරනවා මේ භාවනාව කියන එක අද බටහිර ලෝකයේ ව්‍යාපාරයක් හැටියට යන ගානට ගිහිල්ලා තියෙනවා. එංගලන්තයේ රෝහල් මේ පාසල් වල ළමයින්ට භාවනාව උගන්වනවා. ඇමරිකාවේ පාසල් වල ළමයින්ට සමහර ප්‍රාන්තවල භාවනාව ගන්නවා. ඇමරිකානු හමුදාව දැන් භාවනාව ආරම්භ කරලා තියෙනවා. ඇමරිකාවේ වෙළඳාමක් හැටියට භාවනාව ක්‍රියාවේදෙනවා. ඒ අය මේ වටිනාකම දකින්නේ ලෞකිකව හැබැයි. ඒක නිසා අපිට අවශ්‍යතාවයේ තියෙනවා මේ කියන භාවනාව අපේ දරුවන්ට දායාද කරන්න. අපි බොහෝ විට මේ ශිෂ්‍යත්ව දෙනවා කියලා කිව්වහම බොහෝමයක් අහන්නේ කීයක්ද කියලා. මුල්ලේ මේ ශිෂ්‍යත්ව. නමුත් අපේ පැරැන්නෝ එදා පරපුරෙන් පරපුරට ආපු දරුවන්ට දුන්න ශිෂ්‍යත්වය තමයි මෙන්න මේ ජීවනචර්යාව කොහොමද සිල්වත්ව ජීවත් වෙන්නේ තමන්ගේ ආගමට දහමට ලැබිව ජීවත් වෙන්නේ කොහොමද ජීවිකාව කරද්දි තමන්ටත් අනුන්ටත් සියලු දෙනාටම සෙතසලසගෙන තමන්ගේ ජීවිකාව කරන්නේ කොහොමද කියන වටිනා දහම කියලා දුන්නා. අද මේ විෂයානුබද්ධ අධ්‍යාපනය තුළ මේ තියෙන ප්‍රායෝගික ව්‍යුහය සම්පූර්ණයෙන් අපිට අවබෝධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක අවස්ථාවක් කරගන්න තමන් කියලා කියනවා. ඒ තමයි අපේ තිබ්බ හෙළ ගොවිතැන අපේ දරුවන්ට දායාද කරනවා. අපේ කුස්සිය දායාද කරන්න. මොකද දැන් හුඟක් වෙලාවට මේ ඔබ කියන මේ කාර්යබහුලයි කියන පිරිස් කඩෙන් මොන හරි කෑමක් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? ගෙදර කුස්සිය කියලා තියෙන්නේ අර සිංක් එකයි ශීතකරණයයි මේ අපද්‍රව්‍ය බැහැර කරන කොටසයි විතරයි. ඒක ඇත්තටම සාලෙම කොටසක් හැටියට තමයි තියෙන්නේ. එහෙම නෙමෙයි අපේ එදා කුස්සිය සමහර සාලෙට වඩා ලොකුයි. ආහාරයද කිව්වා වගේ හාල් මිටක් අපි අරන් තිබ්බා. කොස් විවිධාකාරවලට ඉව්වා. ධාන්‍ය වර්ග විවිධාකාර වලට පළතුරු එළවලු ව්‍යාපාර ගෙදරට එන ඕන කෙනෙකුට කෑම බීමක් දුන්නා. අද අපි ඊට වඩා ආදායම් ලබන අපි ඊට වඩා ලොකු වාහනවල යනවා. අපිට තව කෙනෙකුට කෑමක් දීමට අපි වෙනම සංවිධානය විය යුතුයි. අපි කේත කරලා අපි කෑම දෙන්නේ. අන්නේ නැවතේ කුස්සියේ සම්භවය අපේ දරුවන්ට දායාද කරන්නට මෙතනදී කටයුතු කරන්න. අවසාන වශයෙන් කියන්න අවශ්‍ය බාධාවක් කරන්නට වෙනවා. අපි ඉදිරියටත් කතා කරමු. මේ වෙලාවේදී දුරකථනයෙන් අපිත් එක්ක එකතු වෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මෙහෙයුම් මංජුල අමරත්න මැතිතුමන්. මංජුල මැතිතුමනි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වටිනා වැඩසටහනකට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධව. මම මේ වැඩසටහන අරගෙන ඉන්නේ මම හිතන්නේ අද දවසේ සබාධම ගැන කතා කරන කිතාමත් කාලෝචිත මාතෘකාවක්. ඒකත් අපි දන්නවා සබාධමනේ මිනිසාගේ කොච්චර බලපෑමක් ඇති වුණාද කියලා මේ පහුගිය කාලේ මිනිසාගේ කිසි බලපෑම නැතුව නම් උපාදාන කොටතර පිටිදීමකට ලක්ුණාද කියලා ලෝකෙ හැමතැනින්ම වාර්තා වෙනවා. ඉතින් මේ වගේ කාලයක මේ වගේ කාලෝචිත වැඩසටහනක් ඉදිරිම සම්බන්ධ මුලින්ම මම දුර නාලිකාවට ඉදිරියට එනවා. බුදුදහම තරම් මම හිතන්නේ අපේ ආන්දෝලනයේ සබහාදාමට සමීප වෙනත් ආගමක් නැති තරම්. මොකද අනිත් ආගම ස්වභාව ධර්මයේ පරිසරය ආරක්ෂා කර ගැනීම ගැන කතා කරත් මම හිතන්නේ සුදු මාසේ ගැන තරම් මේ සම්බන්ධ කතා කරපු ජනතාවට උගන්වපු වෙනත් කිසිම ධර්මයක් මම මම දකින්නේ නැහැ. ඉතින් අපි දන්නවා බුදුන් වහන්සේ බෝධිසත්වයන් ඉපදීම ඒ වගේම බුදු වීම පිළිවන්තයව මේ සියල්ල සිදුනේ පරිසරයත් එක්ක මාලිගා තුලවත් එහෙම නැත්නම් ආවාස තුලවත් නෙමෙයි මේ සියල්ල සුදුනේ පරිසරයක්. ඉතින් එතනින්ම අපි දන්නවා මේ බුදුදහම කොච්චර පරිසරයට ගහකොළත් එක්ක වැඩිච්ච ධර්මයක්ද කියලා. සබහාදාමත අපි අර අහලා තියෙන කතාවක් කවුරු හරි ඉංග්‍රීසියෙන් සබහාදාමත යම් බලපෑමක් පහරක් කෙල්ලකරොත් සබහාදාමෙන් අපිට ලැබෙන්නේ ඉතාල විශාල මඩ පහරවල්. අපි දන්නවා සුනාමි කාලේදී කඩලාන විනාශ කිරීම, වැලිපර විනාශ කිරීම වගේ නිසා සුනාමියෙන් ඒ පැතිවට ලොකු බලපෑමක් ඇති වුණා. ඉතින් ප්‍රභාදාම ආරක්ෂා කරගන්න වනම් ප්‍රභාදාම අනිත් පැත්තෙන් අපි ආරක්ෂා කරනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේ ගස්වැල් තමන්ව කපන්නේ මිනිසුන්ට සෙවන සලසනවා. ඒ වගේ ප්‍රභාදාම සමග අපි බැඳීමේ සමීප කටයුතු කරනවා නම් අපිට මේ තියෙන විෂය බොහෝ දේවල් වල්කින්න පුළුවන් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වටිනා සාකච්ඡාවකට මාව සම්බන්ධ කරගෙන හොඳ විශේෂයෙන් මම වැඩ කරන ක්ෂේත්‍රත් ඉතාමත් සබහාදාමත් එක්ක සමීපව ඉන්න ක්ෂේත්‍රයක් ඉතින් මේ දෙස්ති මිනිස්සුන්ගේ මොන බලපෑමක් මම සතුන් දඩයම් කරනවා ගස්වල කපනවා ඒ වගේම වනාන්තරවල තියෙන වැලි ගල් ඊටරෝගිය යත් කරගන්නවා මේ වගේ විශාල බලපෑම් සබහා ධර්මයකට මිනිස්සු ඇති කරනවා. ඉතින් මේ වයින් වෙන බලපෑම අනිත් පැත්තෙන් මිනිසාටම තමයි දෙන්නේ ආශා නැති වෙලා අනදෙන් සිඳලා ගිහිල්ලා වංශකෙන් මිනිස්සුන්ට එන බලපෑම වැඩි වෙලා ඉතින් මේ වගේ බලපෑම් රාශියක් අනිත් පැත්තෙන් මිනිස්සුන්ට දෙනවා. ඉතින් අපි බුද්ධ ධර්මයට අනුකූලව බුදුදහම දෙකදව කටයුතු කරනවා නම් මම හිතන්නේ ප්‍රබාදාමත් දකිනවා. ඒ වගේම ප්‍රබාදාම අපිට දකිනවා. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. ඒකවත් කරණයි. මංජුල මහතා බොහොම ස්තුතියි අද දවසේදී අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා මේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට අපි වැඩසටහනේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. අපි අවසානයේ සම්පූර්ණ කරන්න කලින් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක නිදේට යොමු වෙන්නේ. වෙසක් සතිය පුරා ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙනු ලබන උත්තම මුනි පූජා විශේෂ සජීවී සාකච්ඡාමය වැඩසටහන් මාලාව වෙසක් මස 7 වනදා රාත්‍රී 9ට බුදුදහමෙන් පෝෂණය වූ කලාව පූජ්‍යපාද පොරල්ලේ අතුල් ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් මහාචාර්ය ආර්යරත්න කළුආරච්චි මහතාගේ සහ ශ්‍රීල් කාර්යවසම් මහත්මියගේ සහභාගීත්වයෙන් සජිත් රණසිංහ මහතාගේ මෙහෙය වීමෙන් හෙට රාත්‍රී 9ට තිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න. පුඤ්ඤං චේ පුරිසෝ කෛරා खैराधीतं पुनं पुनं तं हि छन्दं खैरात् සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කුසලයක් පිනක් කළා නම් එය නැවත නැවත කළ යුතුය කුසල් රැස් කරගන්න එක තමාගේ ජීවිතේට සැප පිණිස හේතු වන්නේය මම මේකේ සමාජිකත්වය ගත්තේ මගේ දරුවෝ ගැනත් මුළු ලංකාවේම මුළු ලෝකෙම ඉන්න දරු පරපුර ගැනත් සිතලා ඔබ සමගින් කාරුණිකව ආයාචනය කරනවා මතු පරපුර උදතා බුදුදහම මුළු ලෝකෙ පුරා පැතිරවීම සඳහා ඔබගේ සමාජිකත්වය මෙම ටීවී දුරනාලිකාව ඔස්සේ ලබාගෙන මෙම බුදුදහම මුළු ලෝක පුරා පැතිරවීමට ඔබගේ සහභාගීත්වය ලබා දෙන වෙන ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවතන්නවා. බිින්දුවයි එකයි එකයි හතරයි තුන්සිය හතලිස් අටයි නමසිය හතලිසට. මිනිස් බව ලැබූමට පෙරතින් තිබුණි අප හට සමේ කුසල් නැති කොට හැකිය භවේ දුක නිවාගන්නට යහපත මිනිසත් භවයක් ලබන්නට හෝ භව දුක කෙලවර කොට අමා මහ නිවන් අවබෝධය පිණිස උතුම් ධර්ම දානමය පින්කමට දායක වෙමු. සියලු විමසීම් 0.73 84 40 44 2609 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොටගෙන ටීවී දෙදුල බෞද්ධ වැඩසටහන අංශය ඔබ වෙත ගෙනෙන මේ සජීවී ධර්ම සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ අවසාන අදියරටයි අපි මේ ආකාරයෙන් නැවතත් එකතුලා ඉන්නේ. අපි අවසාන වශයෙන් පොදුවේ ප්‍රශ්නයක් යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රථමයෙන්ම මම අපේ වෛද්‍යතුමන්ටයි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. දැන් අපි දන්නවා අපිට පසුගිය වසරේදීත් වෙසක් උත්සවය මහා උත්සවත්‍රියෙන් සමරන්නට ආමිසයෙන් සමරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේමයි දැන් මෙවරත් මේ කොරෝනා වසංගතය නිසාවෙන් අපි නිරෝධායනට ලක් වෙමින් සහ නිවස් නිවස් වෙලාට වෙලා ඉන්නට සිදුවීම නිසා විශේෂයෙන්ම මේ ආමිසයෙන් මෙවර වෙසක් සමරන්නට වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ අපේ නරඹන අයට කියන්නට පණිවිඩයක් ඇති මෙවර බුදුදහම අවබෝධයෙන් අනුගමනය කරන බෞද්ධයන් විදියට පිළිවෙතින් පෙළගැසෙන්නට ප්‍රතිපත්තියෙන් යුතුව අපි වෙසක් සමරන යුත්තේ කෙසේද කියන එක අපි මිනිත්තු දෙකකින් විතර කාලයකින් පැහැදිලි කරගමු අපේ බලන් ඉන්න අයට පැහැදිලි කරලා දෙමු පූජා වැදගත් වගේම ඊට වඩා ප්‍රතිපත්ති පූජා වැදගත්. ඒක නිසා මේක අර ඉස්ලාගෙන ආෆ්‍රිස් කරා විදිහට ආදර්ශයක් කියලා ගන්නට පුළුවන්. අපි මේ තියෙන ප්‍රතිපත්තිනේ ගරු කිරීම සඳහා මෙතන පෙළ ගැහෙනවා මේ රටට අපි හඳුන්වන්නේ පිම්බීමක් කියලා. මේ පිම පිම්බීමක් වෙන්නේ මේකේ පිහිටීම ඇතුළු මේ භෞතික කාරණා හින්දා පමණක් නෙමෙයි බුද්ධ දර්ශනීය මේ රට තුළ මේ ස්ථාපනය වෙලා තියෙන එක බුදු දේශනාවේ වගේම පරිනිර්වාණ සමයේ බුදුන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඒක නිසා මේක අනිත් පිම්බීමක් වෙන්නේ දිව්‍ය ලෝකයේ තමන්ගේ කාලවකවාන ඉවර වෙච්ච සම්යද්දෘෂ්ටික දෙවිවරු ප්‍රාර්ථනා කරන්නේ මේ දිනේ තමන්ගේ ජීවිතය ලබන්නට. ඉතින් එතනදී පෙන්නුම් කරනවා මේ රටේ උපතින්ද ලැබුණා කියන්නෙම හුඟක්ම පින්වත් පිරිසක් මේ බණ අහන මේ වැඩසටහන අහන නොහන මේ ශ්‍රී ලංකාවේ උපතින් හම්බෙච්ච බොහෝමයක් අය කුසල් සම්පත් ඉහළ පාරමී පුරමින් ඉන්න පිරිසක්. ඒ ගැන Tamanට අනවබෝධයක්කට පත්වීම තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ අයට ඉපදෙන දරු දරුවන්ටත් ඉහළ අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි තමන් ප්‍රතිපත්තිය සඳහා පෙළ ගැසෙන පිරිසක් බව නැවත අවබෝධ කරගත යුතුයි. ඒක නිසා අපගේ මේ සම්මද්දෘෂ්ටික භාවය සඳහා මේ ආපු ගමනේදී මේ මනුස්ස භවයේදී අපි ධන නිදානයක්, දැනුම් නිදානයක්, ප්‍රඥා නිදානයක මේ වට වෙලා ඉන්නේ. ඒක නිසා මා ඉල්ලා සිටිනවා මේ නිදාණය හොයා ගැනීම සඳහා තියෙන එකම බාධාව තමයි අර ගරු ස්වාමීන් වහන්සේ දේශනා කළා වාගේ අද අධ්‍යාපනය උගත්තු බිහි කරනවා මිසක් ප්‍රඥාවන්තයෝ බිහි කිරීම සිදු කරන්නේ නැහැ කියන කාරණේ චෝදනාව තියෙන. ඒක නිසා මෙතනදී අපි පරිසරයේ සමග ප්‍රඥාව වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික හරයන් අපි එක එක වශයෙන් හරි හොයාගෙන ඒ අපි බෙදා හදා ගත්තනම් අද දවසේ තාක්ෂණයක් පාවිච්චි කරලා ඒ ප්‍රඥාව වැඩිවීම තුළ කුසල් රැස් කරන මහජනතාවක් අපිට බිහි වුණොත් ඒ මෛත්‍රිය පුරණ පිරිසක් අපිට බිහි වුණොත් ශික්ෂාකාමී පිරිසක් බිහි වුණොත් ඒ ප්‍රතිපත්තිය බිහි කිරීම සඳහා අදිෂ්ඨාන තියන්න පුළුවන් වෙසක් පොයක් බවට මේපත් වුණොත් එහෙම මම හිතන්නේ මේ රටේ නිරෝගීකම අතු ගන්න බෑ මේක නිරෝගී දේශයක් බවට පත් වෙනවා මේක හැම වෙලෙම අර අද දවසේ භාෂාවෙන් කියන තිරසාරභාවය තහවුරු කරන දේශයක් බවට පත් කිරීමට මේ හොඳම ඒ චින්තනය ඇති කිරීම සඳහා අපිට අවකාශය සලසලා තියෙනවා ඉස්සලාගෙන ආපු මේ කොවිඩ් වසංගතේ අපිට අද මේ ප්‍රඥාව බිහි කර ගැනීම සඳහා අවස්ථාවක් දීලා තියෙන එක උපේක්ෂාවෙන් ඒ ප්‍රඥාව වැඩ කර වැඩ කරන සඳහා කටයුතු කරගෙන තමන්ගේ දුවා දරුවන්ටත් ඒ ආදර්ශය දෙමින් ඒ සඳහා ගමන් කිරීම තුළින් මම හිතන්නේ මේ වෙසක් දිනය බුදුරන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච ඒ අරමුණ ඉෂ්ට කරගෙන අපිටත් නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රඥා වැඩිලා පාරමී පුරා ගැනීමට අවස්ථාව ලැබේවායි කියලා සියලු දෙනාටම ඔබ නාලිකාවේ සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන ගමන් සියලුම ලක්වැසියන්ට සහ සියලුම ලෝවැසියන්ට ඒ පින ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අජිත හඳුර අපේ බලන් ඉන්න අයට මෙවර වෙසක් උත්සවය අපි පිළිවෙතින් පෙළගැසී සමරන්නට පිළිවෙත් පුරන්නේ කොහොමද කියන කාරණේ අපි මතක් කරමු අවසාන වශයෙන්. ඔව් කුසල් පළමුවෙන්ම මෙවැනි කාලීන වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පූජනීය මාලිගාවේ අස්සජී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට අපි හදවතින්ම පුණ්‍යානුමෝදනා කරන අතර ආශිර්වාද කරන අතර වෙසක් දවස් දෙකක් තියෙනවානේ දැන් අපේ පොය 12 දී කිසිම පොයක් දවස් දෙකක් එන්නේ නැහැ. ඒ වගේම පෙරවෙසක් සහ පසුවෙසක් කියලා දවස් දෙකක් එනවා. එතකොට හෙටයි අනිද්දායි දවස් දෙකම පොය දවස් දෙකක්. පහසුවෙන් පන්සිල් රකින කෙනෙකුට අටසිල් රකින්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. දුෂ්කර දෙයක් නෙමෙයි. තුන්වන සිල්පදයේ කාමීසු මිච්ඡාචාර වෙනකොට භ්‍රමචාරී වෙනවා. විවාහක ස්වාමියා බිරිඳ හරිය දාට එකට එකතු වෙන්නේ නැහැ. සංවරව ජීවිතය ගත කරනවා. හයවෙනි සිල්පදේ විකාල භෝජනය බවට පත් වෙනවා. එතකොට දවල් 12 වන විට ආහාර පාන අරගෙන 12න් පස්සේ තේ වතුර ටිකක් කෝපි වතුර ටිකක් අවශ්‍ය නම් මොනහරි ගිලම්පසක් සකස් කරගෙන පානය කරන්න පුළුවන්. හත්වන සිල්පදේ ගත්තට පස්සේ රූපවාහිනී විශේෂයෙන්ම රූපවාහිනී වේවා අන්තර්ජාලයේ වේවා. වෙන යම් තමන්ව පිනවන දේවල් වේවා නරඹන එක, අහන එක, ඒ වගේම දඟලන එක සම්පූර්ණයෙන්ම නැති කරලා හික්මිලා විශේෂයෙන්ම ඇඟපත සරසන හැඩවෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා මේ දවස් දෙක පුළුවන් නම් අටස්කිල් වලටම කැප කරන්න. ඒ වගේම උච්චාසයන මහසයන. වටිනා සැප පහසු ආසන ඇඳන් ආදී භාවිතා නොකොට නීච ආසනයක ඒ කියන්නේ කුඩා ආසනයක මිටි ආසනයක වාඩි වෙලා ඒ සැතපීම් හාන්සිවීම් කටයුතු කරන්න පුළුවන් නම් රහතන් වහන්සේලා අනුගමනය කිරීමත් සිද්ධ කළා වෙනවා. ඒ වගේම ආර්ය වූ මහණීය ලෝකෝත්තර කුසලයේකුත් රැස් කරගන්නට ඔබ වීරිය වැඩුවා වෙනවා. ඒක නිසා ඔබට ඒක කරන්න පුළුවන්. ඒ නිසා අපි පින්නතුට කරනවා. ඒක නිසා විශේෂයෙන්ම අර ගමේ ගොඩේ ක්‍රමයට රාජ්‍යලා ටික සීයලා ටික විතරක් නෙමෙයි අපේ තරුණ මැදි වයසේ පසුවන තරුණ අපේ සහෝදර සහෝදරියන් පාසල් වයසේ පසුවන අපේ දුවා දරුවන් හැමදෙනාම හෙටයි අනිද්දයි අටසිල් සමාදන් වෙන්න යම් හේකින් හෙට වෙසක් කූඩු වෙල්ලට කටයුතු එහෙම කාර්යබහුලව කරන්න උනොත් එහෙම හෙට දවසේ ඒකට කැප කළ අනිත් දවසේ හරි කමන්නේ අටසිල් සමාදන් වෙලා තමන්ගේ ජීවිතය ප්‍රතිපත්තියකට අනුව හැඩගස්ස ගන්න කියලා අපි අවසාන වශයෙන් මතක් කරනවා හැම දිනාටම තෙරුවන් අනන්ත ආශිර්වාද ලැබේවා කුසල් ඔබටත් බොහෝ පින් සිදු වේවා කියලා අපි සෙත් පතනවා සුදනන්ද හඳුරන්නේ දැන් හෙට වෙසක් පුරපසු සුදු පොහොය දිනේ පිළිවෙත් පුරන්නට ප්‍රතිපත්තියෙන් ගත කරන්න අපේ බලන් ඉන්න අයට පණිවිඩයක් අපි ලබා දෙමු. කියන්න ඕනේ මේ රට බුදුරජාණන් වහන්සේගේ රට බුදු බව ලබලා පියතුමන් ඇතුළු කොට ඥාතීන් බලන්න යන්න ඉස්සරලා මාස 3කින් මෙහෙට ආවා එහෙට ගිය අවුරුද්දකින් මේ ආවා ගියා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට අගෞරවයක් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේ අපට බොහොම සමීපයි කියන එක අඟවන්නට මම මේ වචනේ පාවිච්චි කරන්නේ. නිසා මේකේ තියෙන බුද්ධ භෝග ඒකත් අමතක වීම දීර්ඝ කාලයක් මේ වසංගත වලට හේතු වෙන්න ඇති. අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙකුට ඒක අමතක වුණා. සමහර සුද්ධට අමතක වෙච්ච නොවෙච්ච තරමට අමතක වුණා. ඉතින් ඒ නිසා මේ රටට තුන් වතාවක් වැඩියා, නව වතාවක් සසුනට පූජා වුණා. මේ රටට වෙනත් ආගමක් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක සියලු දෙනාම තේරුම් ගත යුතුයි. ඉතින් බෞද්ධ විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. මොකද අපි ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුකූලව නැගිටින්න හිතුවොත් බුදුරජාණන් වහන්සේ සමග නැගිටින්න හිතුවොත් මං හිතනවා ඔය නැගිටවන්න බැරි පිරිසුත් නැගිටව ගන්න යම් ධර්මමය උත්සාහයක් දරලා යම් ප්‍රමාණයකට හැකි වෙයි. එම නිසා දැන් තැබෑරුණ ටික වැහුවා කොච්චර හොඳද? එන කාටකත් එක් කරගන්න බැරි නා. తాවකාලිකව හරි. ඉතින් ඒ නිසා එහෙම ගත්තට පස්සේ විශාල දෙයක් මේ වකවානුවේ පණිවිඩයක් හිංසරේ අපට දෙනවා. ඒ පණිවිඩය බුදුරජාන් වහන්සේගේ පණිවිඩයට අනුකූල නම් අත් නොහල යුතුයි හැමදෙනා විසින්ම. එම නිසා මේ ඒ බව මතකයේ තියාගෙන බුදුරජාන් වහන්සේගේ ගුණ ටිකක් සේකරන්න මේ හිතානිද දවස්වල ඔතනින් මනසට පණිවිඩයක් දුන්නොත් එතනින් හැදෙන හැදින්ම ලෞතුරා සැනසීමෙන් තමයි නතර වෙන්නේ. ඒ සඳහා මේ අවස්ථාව හොඳ අවස්ථාවක් කරගන්නා හැටියටද මතක් කරමින් මේ වසංගතයෙන් මේක ගොඩ ගැනීමට වෙරදරන නායකත්වය වෛද්‍යාංශ ත්‍රිවිධ හමුදා අනෙකුත් හික්මීමක් ඇති හැම දිනාටම එතනින් ඉඳලා තව පියවරක් ඉස්සරහට තියන්නට බුදුරජාණන් වහන්සේ ගුණයක් සිහිපත් කරලා පණිවිඩයක් ගන්න සෞකලෙස් නැසූ උතුම බුදුරජාණන් වහන්සේ එම නිර්වචනය මේ කිසිම ශාස්ත්‍රූවරයෙකුට අදාළ නැහැ සම්බන්ධ නැහැ එකතු වෙන්නේ නැහැ ඒක ලැබෙන්නේ ඔබෙත් මගේ ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේට පමණමයි එම නිසා ඒ වගේ සලකලා බුදු හිතේ තිබුණු නික්ලේශී බවත් අපේ මේ හිත් රාගාදියත් එක්කලා දඟලන නලියන උණු වෙන හැටි සිහි කර කර සසඳන බුදු හිතට තමන්ගේ හිතේ තියෙන පහත් බව එතකොට ලැබෙනවා පණිවිඩය අපේ ජීවිතවලට එන සියලුම ප්‍රශ්නවලට එතනින් උත්තර ලැබෙනවා සමාට වවාගත්තු ප්‍රශ්න එක ප්‍රශ්නකින් බුදුරජාන් වහන්සේ ළඟින් ගන්න. උත්තරේ අපේ ප්‍රශ්න හුඟකට ප්‍රමාණවත් උත්තරේ බවට පත් වෙනවා නිසකයි එම නිසා පිළිවෙතින් පිළගැහෙන අපි ලෞතර සැනසීම කෙලවර කොට යන අපි බුදුරජාණන් වහන්සේ ළඟින් බුදුරජාණන් වහන්සේ සමග නැගිටීමට අදිස්ථාන පිහිටුවා ගනිමු දිදුල මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අප පැවිදි සහෝදර පූජනීය මාලිගාවල අස්සජී නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමටද මාධ්‍යට බනට වඩින සියලු දෙනා වහන්සේලාටද අද මේ සාකච්ඡා මේ සාකච්ඡාව මෙහෙ වූ ඔබටද වැඩම කළ ස්වාමින් වහන්සේටද ධර්මයද විද්‍යාවද මිශ්‍ර කරමින් සුසංයෝග කරමින් කරුණු මත කරපු වෛද්‍ය තුමන් ඇතුළු සියලු දෙනාටමද උතුම් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය නිවන් හිම්කොට පවතිවා. අවසරයි. අද දවසේදී අපිට අපි ඔබට මතක් කරා මීට ප්‍රථමයෙන් අපේ දුරකථන අංකය 0112 56 36 36 දුරකථන අංකයට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලැබුණා. ඉතින් අපිට තෝරාගත් ඇමතුම් කීපයක් පමණයි අද දවසේ ඉති වැඩසටහනත් සමග සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වෙනුවෙන් ඔබගෙන් කනගාටුව පළ කර සිටින අපි ප්‍රථමයෙන් මේ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ වැඩසටහනට සහ සම්බන්ධ වුණු සම්පත්දායකත්වයේ දැක්වූ අපගේ පාද නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ මීර්ගම බෝතලේ කිනිතුලාගල ආරණ සේනාසනාධිපති රාජකීය පඬිත ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද අවසරයි තල්ගමේ සුදේරානන්ද ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි වරකාපොළ හැලගල දම්මෝවිටියේ අමරාවතිය සදහම් සෙනසුනෙහි අනුශාසක දුරන්තර පූජ්‍යපාද කෙළණිය අජිත ස්වාමීන් වහන්සේටත් අපි নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. දවසේදී වැඩසටහන සමග සම්බන්ධ වුණාට. ඒ වගේමයි ගිහි සම්ප්‍රදායකත්වයෙන් අපිත් එක්ක එකතු වුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මෙතුමනි ඔබටත් අපගේ ස්තුතිය. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ වගේම අද දවසේදී මෙම වැඩසටහනට දායකත්වය දැක්වූ පානදුර වඳුරම්මුල යූසි පාර සිය මිහිර නිවසේ පදිංචි සමරවික්‍රම මහතා සීතා විජේසූරිය මහත්මිය ප්‍රධාන මේ පවුලේ සියලුම දෙනාත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී වැඩසටහන වෙනුවෙන් සදැහැති දායකත්වය දැක්වීම සම්බන්ධයෙන් ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හෙට දිනේ පුරාවට වෙසක් දිනේ පුරාවටම සජීවීව අපි වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා රැඳී සිටින ලෙසත් මතක් කරනවා විශේෂයෙන්ම හෙට මේ වේලාවටම බුදුදහමින් පෝෂණය වූ කලාව මාතෘකාව යටතේ මෙම සාකච්ඡාව සජීවව පැවැත්වෙනවා අනිද්දා ඉන්න නිද්දා දින දෙක පුරාවටත් මේ ආකාරයෙන්ම සාකච්ඡාව පැවැත්වෙනවා ඒ වගේමයි විශේෂයෙන්ම අපි අද දවසේදී වැඩසටහන සාර්ථක කරගෙන යන්න අපිට අවස්ථාව ලබා දුන් දිදුල මාධ්‍යජාලයේ නිර්මාතෘවර පූජ්‍යපාද අවසරයි මාලිගාබ්ලාස ජිපින්නොත් ස්වාමීන් වහන්සේට අධ්‍යක්ෂක මණ්ඩලයට සියලුම කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙමින් මීළඟ වෙසක් පොහොය දිනේදීත් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙන අද දවසේදී වැඩසටහනින් සමුගන්නා ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි දේශීය පුරා TV දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙනු ලබන උත්තම මුනි පූජා